ඒ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි එකට පටන් ගන්න ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මම අද වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ හඳුන්වා දීමක් කරන්න මම හිතනවා එකම වගේ පිරිසක් ඉන්න නිසා නමුත් අපි ඊයේ ලාගත්ත පැදුරෙමයි යාගත්ත පදනමෙමයි ඊයේ ලාගත්ත මේ නීති පද්ධතියම තමයි සාකච්ඡාව කරන්නේ ඒක නිසා මම ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න වලින් අපි සභාව පටන් අරගනිමු. කාලානුරූපව අපිට ලැබෙන ඉදපාටුකම් අනුව අපි සභාවේ ඉන්න අයට මතිමතාන්තර අදහස් කියනවනම් ඉදිරිපත් කරන්න ඉඩ වගේම ආරාධනා කරමු අපිට සන්තෝෂයි සංඝයා වහන්සේලාත් අපේ සහභාගීත්වය වැඩි කරලා දීලා තියෙනවා. නමුත් අපි බජ්ජනෝනට කියමු වැඩසටහන ආරම්භ කිරීම සඳහා ලිඛිත පසු සභාගත කරන විදිය. කරුතර ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අද කැන්බරා විහාරස්ථානයේ අපි යෝගාවචර දායක පිරිසට ඉතාමත්ම ඓතිහාසික අවස්ථාවක් ඒ අපේ පූජනීය අති ගරු බෙරේගම ධම්මජීව ස්වාමීන් වහන්සේ ප්‍රමුඛව ලංකාවේ ඉතාමත්ම ලංකාවේ සාලෝක වාසීන් සිල් දෙනාම දන්නා තවත් පොඩි හාමුදුරුවරුන් දෙනමකුත් අපේ විහාරස්ථානයේ වැඩ වාසය කරන අපේ හාමුදුරුවෝ තුන්නමත් එකතුව සංඝයා වහන්සේලා අයනමක් සමග අපද මේ කරන විශේෂ ධර්ම සාකච්ඡාව. ඉතින් ස්වාමීන් වහන්සේ මම පළවෙනි ප්‍රශ්නේ අහන්නම් ඔබ වහන්සේගෙන්. මීට අවුරුදු 10කට ආසන්න කාලයක් ආනාපානසති භාවනාව දිනපතාම නොවුවත් ඉඩ ලැබෙන සෑම මොහොතකම කරගෙන යන්නෙමි. භවනාව පටන්ගෙන සූළු වේලාවකින් මගේ ආශ්වාස ප්‍රශ්වාසිතා සියුම්මී නොදෙනියයි. එහෙත් එහිම හිත පිටුවා සිටන විට බොහෝ රැන්ඩම් තෝට්ස් හිතට එයි. නැවතත් සිහිය පිටුවා ගනිමි. ආනාපානය ප්‍රබල නැති නිසා පිම්බීම හැකිලිම කෙරෙහිද සිත තැබීමට උත්සාහ කළද ඒ දිතා සියුම්මී ඇති බවක් හැඟේ. එවිට මෙම මොහොතේ කයේ පිහිටීම දෙස බලා සිහිය පිටුවා ගනිමි. ඒ අතරට මනසේ ආලෝකයක් දකිමි. එය අනන්තය කරා විහිදේ. එයින්ද මනස කයේ පිහිටීම දෙසට යොමු කර ඉන් මිදෙට උත්සාහ කරමි. මම දරන උත්සාහය හරි හෝ වැරදි බව පෙන්වා දෙනමින් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අන්තිම වාක්‍යෙට ඉස්සලා වාක්‍යෙ නැවත කියන්න. මම දරන උත්සාහය හරි හෝ වැරදි බව පෙන්වා. ආනාපානයේ ප්‍රබල නැති නිසා පිම්බීම හැකිලිම කෙරෙහිද සිත තැබීමට උත්සාහ කළද ඒ දිත සියුම් මේ ඇති බවක් හැඟේ. එවිට මෙම මොහොතේ කයේ පිහිටීම දෙස බලා සිහිය පිහිටුවා ගනිමි. ඒ අතරට මනසේ ආලෝකයක් දකිමි. එය අනන්තය කරා වේදේ. එයින්ද මනස කයේ පිහිටීම දෙසට යොමු කර ඉන් මිදෙන්නට උත්සාහ කරමි. එනි වාක්‍ය එයින්ද මිදලා කයෙන් මිදෙන්න හදනව නැවතත් කියවන්න වෙනවා මේ වාක්‍යය. ඒ පිටිකාරය කැතවට වෙන උසාවිය. එවිට මෙම මෙම මොහොතේ කයේ පිහිටීම දෙස බලා සිහිය පිහිටුවා ගනිමි. ඒ අතරට මනසේ ආලෝකයක් දකිමි. එය අනන්තය කරා විහිදේ. එයින්ද මනස කයේ පිහිටීම දෙසට යොමු කර ඉන් මිදෙන්නට උත්සාහ කරමි. ඒ වචනේ ව්‍යාකරණ අනුපූර්ණයි. මම කයට හිත යොදන්න හදලා ඒ මිදෙන්න හදනවා. ප්‍රයත්නයක් තියෙනවා. යොදන්න ඊට පස්සේ ප්‍රයත්නයක් තියෙනවා මිදෙන්න. ඒ නිසා ව්‍යාකරණ ඇතුළත යෝගාවචරගේ ක්‍රියාවලියේ තව පොඩ්ඩක් මේකට තව එක වාක්‍යයක් එකතු කරන්න කැමති නම් මම හිතනවා සාකච්ඡාවට වඩා හොඳ පසුබිම සකස් වෙයි කියලා මට මේ වාක්‍යයට අර්ථකථනයක් ඕන. කැමතිද? මේ ප්‍රශ්න ලියුපෙකන සභාවට ඉදිරිපත් කරන්න. මට විතර ප්‍රශ්නයක් තියෙනවා. ඒතරට හිතුව ගන්නත් හදනවා, මේ මිදෙන්නත් හදනවා කියලා. එතකොට මේ වාක්‍ය ඇතුලේ තියෙන ගැටලයක්. මොකද අත්‍යවම තමන් කරන්නේ. මේ දේ මම කරනවා කියලා තමන් වගකීමෙන් කියනවා. මම අහන්නේ මොකද තමන් කරන්නේ. <laughs> ආනාපාන සතියටම හිත පිටව ගන්න තමයි උත්සාහ කරන්නේ. හරි. එතකොට එහෙම කරලා අපි හිතමු ආනාපානෙ හිත ගියා. ඊට විපක්ෂව නැත්නම් ඊට සාපේක්ෂව තින මොනක්වත් නැති තැනක්. එහෙමයි. ඒ දෙකනේ අපි දැන් සංසන්දනය කරන් තියෙන්නේ. දැන් Tamange හිත වැඩි මනාපයටපත් වෙන්නේ, උච්චයටපත් වෙන්නේ ආනාපානෙ හම්බුනොත් නැත්නම් ආනාපානෙදී හිස් තැනටද? ආනාපානෙ හම්බුනොත්. එතකොට තීරණව නේද? හම්බ වෙන්න සඳහා අපි කරන උත්සාහය අසාර්ථක වුණොත් දුකක් එතන තියෙනවා. අසාර්ථක ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. මෙතන මෙතන සාක්ෂිය. එතන තියෙන සැකේ. ඉතින් එතකොට අරමුණට හිත අරමුණ නැති හිතනට ගියොත් අපි මේ ඒක මනාප වෙනවයි කියලා මේක වෙනවද? ඒකට ගිහින් ඒක නොලැබුණොත් ඊට පස්සේ ආයෙත් ඒක නොලැබීම දුකක් බවට පත් වෙනවා. මම ওই ප්‍රශ්නේ අහුවට පස්සේ ඇලන් මැතින රාමේදී එනෝන කෙනෙක් කිව්වා මට ඕන වෙලා තියෙදි අරමුණ නැති එක. එතකොට ආනපානෙ හෝ මොන හරි අරමුණක් ආවොත් මට ඒක අහිං කරන්න තල්ලු කරන්න කියනවා. මට හිස්තැන්න යන්න ඕන වෙනවා. ඊට පස්සේ මම අහුවා ප්‍රශ්නේ විතර හිස්තැනද හොඳ ආනපානෙ අරමුණක් තියෙන එකද හොඳ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ හිස්තැන කොහොමදත් හොඳයි නේ කියලා තියෙන්නේ අරමුණ තියෙන්නේ කෙලස් කියලා නේ හිස්තැන හොඳ කියලා. දැන් මොකද මේකට උත්තරනේ අනිත් පැත්තට. ඊට පස්සේ මම කොහේද උඩේ බලාපොරොත්තු වෙන්නේ හිස්තැන නොලැබුණොත් දුකක් එනවා කියන එක තේරෙන්නේ නැද්ද කියලා. මෙතන බලාපොරොත්තු වෙන ආනපානේ ඒක නෙවෙයි දුක එනවා. අපි හිතමු තව කෙනෙක් ඉන්නවා කෙනාට හිස්තන තියෙන ඒක තියෙනවා නම් හොඳයි මං ආනපනය ආවම සද්දයක් ආවම වේදනාවක දුරුවන් කරලා හිස්තන්ට එන්න හදනවා ඒත් අපේක්ෂාව නිසා හිස්තන් නොලැබුණොත් දුකක් එනවනේ ඒකට දැන් මේක කොටු ගාන කියලා කැයි ගාන ගත්තා වගේ අර ගැල්ලුවක් දුක මේක ඇල්ලුවක් දුක ඒ කිය ඔහොම තිනකොට මොකක් කියන්නේ මොකක් වගේ එකක් උත්තරයක් වෙයි කියලා දිතේ දෙන්නගම ආදීන වාණි සංස දෙකක් තියෙනවා. මේ දෙකයි තියෙන්නේ. ඒකයි තියෙන වාසනාව. මේ වෙලාවට බහු විචිත්‍ර <clears throat> සිද්ධ සිද්ධ සංකීර්ණ දෙකක් තියෙනවා. මේක ඇල්ලලා ඒකන ලබන දුකයි. අර කල්ලන කෙන ඒකන ලබන දුකයි. දෙවෙනි தත්වයක් යටතේදී අපි යන්නේ මේ අසහනය බලාපොරොත්තු සුන්වීම දුරු කරන්න නම් මොන වගේ විකල්පයක් නැත්නම් විකල්පේ තියෙන මේ එකක් අල්ලන එක තුලද නැත්නම් විකල්පේ තියෙන මේ දෙකෙන් පරිබාහිරද පරිබාහිරව. කොහොමද නිර්වචනය කරන්නේ? මොකක් කියන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔය තුන්වෙනි සාධකයක් දාගත්තාම අනාගතයි. අනාගතයි. අනාගාම වෙන්න හම්බෙන්නේ නැහැ දැන්. මේ දෙකට බස්සගත්තකම අමාරුයි. දැන් අපි දාගන්න හදනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම නැතකින් අපතන්න දුකේ මොනවද දාන්න. කවුරු හරි මේ බන්නේ කට උත්තරක් බන්නේ නෑ ඒක අපි හරි ඒක තව දුරටත් විස්තර කරන්න මේ අපි දන්නවා මේ දෙක විතරයි තියෙන්නේ. මේක බලාපොරොත්තුට ඒක නොලුණොත් ඒක දුකයි. මේක බලාපොරොත්තුට ඒක නොලුණොත් ඒක දුකයි. මේ தත්වයට තෙදී මේක ගැලවුම් මාර්ගය සඳහා අල්ලගන්න නැතුව සිටිමු. තාමත් මදි ප්‍රායෝගික එදී පුත්‍රේ අරකටම අර්ථකථනයක් වෙන්නේ අල්ලගන්න නැති වෙන්න ඕනේ. <clears throat> අල්ලගන්න නැති වෙන්නේ මොකද්ද මේක පාන්නේ කරන්නේ බෑ ඒක පාන්නේ කරන්නේ බෑ දෙන්නගේ මගේ නෙවෙයි. නමුත් තාම මදි ආධුනිකයෙකුට මේක තේරුම් ගන්න ඔය හරහා අපිට තව මේ උත්තරේ රිෆයින් කරන්න වෙනවා. සුද්ධ කරන්න වෙනවා. ඉස්තන තියෙනවා අරමුණු සහිත තැන තියෙනවා. දෙකේම ආදීනව සානිසංස දෙකක් තියෙනවා. මට තියෙන්නේ මේක අල්ලන්න නැතුව ඉන්න. අල්ලන්නේ නැතුව ඉඳීම තමයි මෙන්න මේ දේ කරපන්. නැත්තම් මේකයි මේකේ ප්‍රතිපදාව කියලා අපි මේක සාද අල්ලන්නේ නැහැ කියන්නේ නැස්චාර්ත්‍යක් නේ. සාධනීය වැත්තෙන් කියනවනම් කොහොමද කියන්නේ? මම බර වැඩි මන්න ප්‍රශ්න අහනවා. ඒක සාද ඔයිට ඒක නිසා අපි ඒකේ ආධිනව දැකලා අල්ලන්නේ නැති වෙන්න උත්සාහ කරනවා. එතකොට ඒක අපි පිළි අරගෙන ඉවරයි දැන්. අපි කියනවා මේක අල්ලන්නේ නැති වෙන්න ඕන. නමුත් මේක නැස්චාර්ත දෙයක් නේ භාවනා කරන්න ආපු යෝගාවචරයට අරකට එපා මේක එපා කියලා හරියන්නේ නැහනේ. මෙන්න මේ දේ කළ යුතුයි කියලා මේක අත්‍යාර්ථ පැත්තෙන්. මේ කියන කාරණාවම මේක ආස්තික පැත්තෙන් දේශනා කිරීම තමයි බුදුරජාණන්සේගේ තියෙන සුවිශේෂත්වය. මේක නාස්තික තමයි. නාස්තිකයක් තියෙන නමුත් බුදුරජාණන් අපිට ඉදිරිපත් කරන්නේ ඉතාම ලස්සන විදිහට සිත් ගන්න විදිහට ආස්තික පැත්තේ දෙකට කම්පා නොවී ඉන්නේ. අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවේ. එන්කල යුත්තක් තියෙනවා දැන්. අරක කරපම් මේක කරපම් නොකිය යුත්තනේ. ඉදිරිපත් කරන්නේ ආස්තියත්ව පැත්තේ. නිසා නැස්චාර්ත කියලා බනින්න බෑ. ඔබට කල යුත්තක් තියෙනවා. ඔබ මෙතෙක් කල හිස්තනක් බව දැනගෙන හිටියේ නෑ. ඔබ දැනගෙන හිටියේ කාම ලෝකේ විතරයි. අරම. යෑනු පිළිමි හොඳ නරකයි හරක බාහන දැනේ කියන. දැන් මොකද ගෙවලා ගෙවලා ගෙවලා නැති තැනට ආවනේ. ඒක අපේ ප්‍රතිපදාවෙන් හම්බෙච්ච විකල්පයක් නේ. ඒක අපේ අම්මට තාත්තට දෙන්නත් බෑ. අපි ගත්තෙත් නෑ. අපි උපයාගත්ත. දැන් ඒත් ප්‍රශ්නේනේ. ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒක හොඳයි කිව්වත් ඇති මේක හොඳයි කිව්වත් ඇති. මොකද එදෙන නැති තත්ත්ව එනවා. මගේ පාණෙන්තර. මෙතෙන් ආවට පස්සේ හොඳට මතක තියාගන්න පටන් ගන්නකොට මේ දෙක විශේෂයි නොසැලෙන බවට කියන්නේ තාදී ගුණය නොසැලෙන මනස අපි සිංහලයා කියන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පාණය. මේක විකිනෙන දෙයක් නෙවෙයි පොළට දැම්මට. මේ බඩු විකිනෙන්නේ. ඉකිලෙන්නේ ඔතෙන් ගිය කෙනාට විතරයි. ඒ වගේ සබාවට කතා කරනකොට අපි මේක හරියට අඩු කරලා අඩු කරලා ගිහලා තේරෙන කෙනාට තේරෙන විදියට නොතේරෙන කෙනාට ලැජ්ජාවක් වයක් ඇති වෙන්නේ නැති විදියට වෙන විදියට මේක ප්‍රකාශ කරනවා කියලා කියන්නේ මේ සබාවේ වාසනා ගුණයක්. සබාව මේකට සැදී පැහැදී ඉන්න ඕනේ. මේ උපයා ගන්නලද මේ හිස්තන ආඩම්බරයට ගන්නත් ඒවා. අරියාතුර ගන්නත් ඒවා. මේ ගෙවම් කරපු රූප ධර්ම අරමුණු ආඩම්බරයට ගන්නත් එපා. මෙච්චර මහන්සි වෙලා ඇති කරගත්ත දේ මේක කියන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ අපේ කග්ගවිසාන සූත්‍රයේ දිනෝරට හැරපියා යන රජ කුසී. අමාරුවෙන් උපයා ගන්නලද මේ හිස්තන අතාරිනවා. රාජ්‍යව රට්ටම් විජිතම් පහය. අධිකනේ සම්පූර්ණ දිනනවා. අතල ගාලා යනවා. අය ගැන මේ දිනු රට කියලා හිතාගන්නේ අපිට වෙලා තියෙන්නේ අපි දිනු භූමිය අපි ජනිත කර දරුවෝ අතාරින්න බෑ. අපි ඒක අනේ පාගෙන කිරිය කුප්පගෙන කෑ ගහගෙන මොකද දිනු රට. දිනු දරුවා. දිනු ඩිග්‍රී එක. දිනු දැනුම අන්තිම මේව තමයි අපිට බරු වශයෙන් සංසාරේ තේරුම් ගන්න බැහැ. ඔක්කොම දිනන්න ඕන. එකක්වත් අතාරින්න. ඔක්කොම දිනලා දීපාන්දර අතෑරපු කෙලපිඩක් වගේ. අතහරින්න පුළුවන් නම් ඒ මනුස්ස ලෝකෙට අයිති නෑ ඒක. අපේ සාහිත්‍යයකවත් අපේ ආගමකවත් අපි මෙතෙක් දන්න කිසිම තැනක නෑ. හැබැයි මේක ලෝකික ඇල්ලක් කියලා ලොක්ක කියන්නේ. මේ කවුරුවක්වත් කැමති නෑ අනුන් පැත්තක තියේදී තමා ජනිත කළ දේ තමන් උපයාගත්ත දේෙන් පරිබාහිරව හිතන්න. දුර්ඥානාච අපිට කියනවා ඔබ බුද්ධ පුත්‍රෙක් වෙනවා නම් බුද්ධ තුහිතෘකාවක් වෙනවනම් ශාක්‍ය පුත්‍රයෙක් වෙනවනම් ශාක්‍ය දූතිකාවක් වෙනවනම් දිනපන් ඔක්කොම දිනපන්. බිම් දාලා කලයක්. තමන්ගේ මිනි කොඩල ඔළුවේ තියෙන පරදලා තියෙන මිනි කොඩල අරගෙන බිම දාලා පානවා. ඒක දිනා ගන්න පණේ පහ කියලා සටන් කරනවා. ඒක වෙනම කතාවක්. සටන් කරනකොට නම් පේන්නේ මේක අල්ලගන්න අතහරින් දෙයක් නෑ. ඒක සටන් කරුවට පස්සේ ආජාව රට්ටම් විජිතම් පහයි. මොන තාලෙන්වත් එන ඔය පොත බලන්නේත් නෑ. අද අපිට ඕනේ කුට්ටිය කඩා ගන්න. ඉන්නේ හිස්තන හරි ගමන දිනාගත්තට පස්සේ ඒකට බැඳෙනවා. මගිනේ. මගිනේ. ඒක අතහරින්න පුළුවන් ඇතිදේ නැතනකොට මොකද මොකද නැති තැන මෙතන තියෙන්නේ. නමුත් මේ දෙක සාපේක්ෂව ගන්න ඕනේ ඉස්සරහට. ඉස්සරහට අරගෙන දෙක සමසමව පවත් ගන්න ඕනේ. ඒක නිසා ඉස්සෙල්ලා අපිට අවශ්‍ය වෙන්නේ අර මෙතෙක් අදක නැති හිතන්න පුරුදු කරන්න ඕනේ හිත. සංසාරෙම ගියේ හිතන්න නැතුවනේ. ඒක තමයි අපි මේ භාවනා කරලා සමතෙන් විපස්සනාෙන් කරන්නේ. ඊටුවට පස්සේ ඒක උටියට කරනවා දවල්ට කරනවා ගන්න යන්න ඕනේ. මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. කවදාද මේ දෙක අතර වෙනස නැහැ. එතන එහෙම දෙකක් නැහැ කියන තැන සදාචාරයක් තියන්න පුළුවන්ද කියලා හිතන්න. හොඳ නරකක්, හරි වැරදි, ධර්මා ධර්ම සාධාරණ අසාධාරණ මේක හරි අමාරු ආගමට දරන්න. ඉතින් මෙතනින් පුඤ්ඤ පාපම් පහීනස්ස කියලා බුදුරජාණන් කියනවා පින්පව්ව අතරින් දෙනවා මෙතෙන්ට යන්න. මම මේ තීරණයටම අභියෝග කරනවා. ඔය එක්කෙනෙක්වත් ඒකට ලෑස්ති නැහැ. ඔයගොල්ලන් වල දින හොඳ වෙන්න. දැන් කෙල වෙනවා තමයි. හොඳ නරක දෙකට සම සමව සලකන්න. හොඳ වෙච්ච පටන් අරගත්තොත් හොඳ දෙනවා ඉඳා. කරේ තියාගත්තට පස්සේ දුන්න ගින්න උස්සන්න බැරුව යනවා. ඒ හොඳම තමයි අපි විහිර කරන්නේ. ඒක හොඳ සාපේක්ෂ වෙන්නේ නොහොඳට. නිසා හොඳ නරක දෙකම තිබිච්චාවයි. ඒ දෙන්න කෙරේ නිශ්චය කරන්න යන්නත් එපා. ක්‍රියා කරන්න යන්නත් එපා. අෂ්ටලෝක ධර්ම. හරි, වැරදි, සැප, දුක්, ආව, සත්කාර, නම්බුනාම මේ නින්දා සමසේ කරන්න ගියාම මේක තුල ආගමක් හදන්න බෑනේ. සෑහෙන්න ආගියු කරනවා බුද්ධාම කියන්නේ ආගමක් නෙවෙයි කියන්නේ. මොකද අවසාන කෙලවට යන ඕනේ ආගමත කියන අගයන් ආඩම්බරයයි ක්‍රයිටීරියම් සේරම අතරින්ද ඒක හරි අමාරු බෞද්ධයන්ට ඒක අමාරුම කෙනා බෞද්ධයා මොකද බෞද්ධයා මේකනේ අල්ලගන්නේ රාමුවට අපි ඇත්තටම කරන්නේ රාමුව ඇඳලා දෙන එකනේ පටන් ගන්නකොට කියනවනේ ඕන කෙනෙකුට ඒ නිසා ඒ කටෙන්ම කියන්න වෙනවා ඒසා පුත්‍රයන්සේ සූත්‍රය දේශනා කරනකොට ඔය අන්තිම තැනට ඉඳ තියන තමයි පටන් ගන්න හැම සූත්‍රයකම බලනකොට අන්තිම තියෙන ශූන්‍යතාවයට ඉඩ තියලා හොඳ වෙන්න කියනවා. හැබැයි ඒ වඩා හොඳ ආපුවම ඔය හොඳ අතාරින්නේ. ඉතින් කියන ඔයිට වඩා හොඳක් වෙනවා. එතකොට ඔය වඩා හොඳත් අතාරනවා. නිස්සය නිස්සය බන්ති නිතරණම් පඤ්ඤායති එළ ආනන්ද සාංශේ කියන බුදුහාමුදුරන් ඔබ වහන්සේ ඒකට වෙන්න උගන්වන්නේ එක එකක් අල්ලමින් ඒක නිසා අනිත් එක අතහැරෙමින්. එකක් අල්ලනවයි කියලා කියන්නේ තව එකක් අතහැරීමක්. අතහැරීමෙන් යන්නත් බෑ අපිට ඇල්ලීමෙන් යන්නත් බෑ ඇල්ලීමට අතහැරීම සාපේක්ෂ වෙන්න ඕනේ. කෙනෙක් ප්‍රත්‍යুৎপন্ন වෙන්න ඕනේ. ඒ දේ කරනකොට ඒ කරන මනුස්සයාට බුදු වුණා වගේ හිතෙනවා. බුදුහාමුදුර තමයි අපිට ප්‍රතිපදාව දෙන්නේ. මේ ශිල්පේ කරන්න බෑ නාටක. කරනකොට ලෑස්ති වෙන්න ඕනේ. ඊගාට එන එකෙත් ඒක අල්ල ගන්නවා මේක අතහැරියා. අපි බ්‍රිස්බේන් ඇල්ලුවා. සිඩ්නි එන්න ඕන නිසා බ්‍රිස්බේන් අතහැරියා. සිඩ්නි ආවා. සිඩ්නි ඇල්ලුවා ආන්න බලන්න උගල හොන්තරම ඇල්ලුවා. කැන්බරා ආවා. කැන්බරා අත්ත ගන්නකොට සිඩ්නි ගියා. දැන් කැන්බරා වලට කරලා හිට යනවා. ඉන්නකොට නම් ඔයගොල්ලොත් එක බොහොම ඇලි ගලි වාසය කරන දිවෙන් දිව ගාගෙන තමයි ඉන්නේ. ගියාට පස්සේ හුලඟක්වත් නැගෙන. ඔයගොල්ලෝ කියන හැම අවුරුද්දම කැන්දරයින්දේ කියලා මොන නැත්තරම් මෝඩ වැඩක්ද කියලා බලන්න. <coughs> අපි කියනවා ඕගොල්ලෝ ওই කුඩාරම ගලවලා ඊගාතන බලන්න ඊගාතන ඔයිටත් වැඩිය ලස්සනයි. ඊගාතන ඊටත් වැඩිය ලස්සනයි මොකද අපි යන්නේ බුදුන්ගේ පාරේ. <coughs> අපි කාමයේ දිගේ කියනනම් එන්නේ අපායට වැටෙනවා. එන්නේ සුද්ධ වෙන්න පටන් ගත්තට පස්සේ පුළුන් කැලක් අගුවට දැම්මා වගේ මේක පිපිලා. උලඟට ගහගෙන යනවා. ඒ නිසා අද බෞද්ධයට වෙලා තියෙන්නේ <coughs> තමන්ගේ හොඳ ටික ඇනේට හිටලා. හොඳ ටික අතාරින්න බැරි නිසා කවදාකවත් වඩා හොඳකට යන්න බෑ. අපිට වඩා හොඳ හොඳට පේනවා මිනිසුන් වැඩි අපේ බෞද්ධයන් වල හොඳට පේනවා. කිසිම බෞද්ධෙක් මේ පේන වඩා හොඳ සාක්ෂි කරගෙන <clears throat> හොඳ අතාරින්න බැරිකම නිසා අපිට එනේ වෙලා තියෙන්නේ අපේ හොඳ ටික. ඒ නිසා අපි ඒක පිළිබඳව පොඩ්ඩක් අපරහෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ කවුරු හරිලා ගොඩාක් Tamanට ස්තුති කරන්න හදනවා. හොඳට මතක තියාගන්න භයානකයි. එන අපි සෑහෙන කොට ඉන්න බැරි අමාරුවක වැටෙනවා. වරින් වර කවුරු හරි කන හරහා ගහන්න ඕන. වරදින්න ඕන. අයිතකොට නම් තේරෙනවා බැලන්ස් එක යන්නේ කියලා. යල්ල අපේ වචනයක් තියෙනවා මේ වැඩි හොඳ වැඩි සෙනෙහ දබරටයි කියලා. මහවැස්ස උලඟටයි යල්ල හොඳ වුණයි කියලා කියන්නේ භයානක අනුතුරක ළඟ. නිසා අපි ළඟ දුක තියෙනකොට අපි දන්නවා අපි මනුස්සයි. ඒ දුක තියෙන නිසා අපි දන්නවා අපි සර්ව සාධාරණ අංග සම්පූර්ණ මිනිසෙක් නෙවෙයි. ඒ නිසා දුකෙන් තමයි අපි සාමාන්‍ය බුද්ධියට ඇසරවන්නේ. දුකට වෛර කරන්න එපා. අපි යන්නේ ඊගා ප්‍රශ්නයට. දැන් ඔක්කොම නිකන් ඕල්මන් තමයි. වන්දනේ ඒක හරිද? එතකොට මේ උත්තරේ ලැබුණා කියලා හිතනවද? ඒක <clears throat> මේ දෙකම දිහා බලලා භාවනා කරන්න බහුලීගත කරන්න දෙකටම සමහිත එනකම්. එතකොට මමත් නෑ, ওই දෙකක් නෑ. භාවනා අභ්‍යාසය ටික කනක්කමින් tempat කොට වේගෙන් ගෙන ගොස් දුවන ස්වභාවය සමේ අඩු කරමින් ගොස් සත්‍ය දැකීමට යොමු කරන බවක් හැඟේ. අතොරක් නැතුව අරමුණින් අරමුණට පාන සිට නමනය කර ගැනීමට සීලයේ පිටත් විතර භාවනා අභ්‍යාසත් වීමත් උපකාර වේ. යථා භූත දෙවත් පාස්නා ස්වභාවය අධ්‍යක්ීමට මේ නිපුණ සිතට උපකාරී වේ. එසේ හෝ මේ යථා භූත ත්‍ත්වයේ දෙස කෙනෙකුට අත්දැකීමට සිදුවන්නේ ශූන්‍යයි. අප මෙතෙක් දැන සිටි ආකාරයෙන් දෙයක් නොවන බවත් අත්දැකීමයි. හඳුනා ගැනීමට බොහෝ වාර ගණනාවක් එකම අත්දැකීම නැවත නැවත සිදුවිය යුතු බවද පෙනේ. මේ ගැඹුරු ගමන යන්නට ඔබ වහන්සේගෙන් උපදෙස් අවුලටත් පතනවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා. මේකේ එක වාක්‍යයක් මට ක්ලික් වෙන්නේ අපි මේ ලැබෙන ශූන්‍ය කේවල ශූන්‍යත්වයක් නෙවෙයි අන්තන්දනාත්මක ශූන්‍යයක් කියන එක තේරුම් ගන්න ඕනේ. කේවල ශූන්‍යත්වය කියන්නේ 100ක් ශූන්‍යත්වයට යන්න බෑ. පිටියට වැඩි අඩු කරන්න පුළුවන්. 100ක් ශූන්‍යත්වයට යන තැනට කියනවා මහා පරිණිරවාණය කියලා. පරිණිරවාණය මෙපිට අපිට දැනගන්න පුළුවන් සෞපදිශේෂ කියලා තිබිච්ච தත්වෙට අඩු වෙලා තියෙනවා. ඒක තමයි චූලශුන්‍යත සූත්‍රයේ බුදුරජාණන් පෙන්නන්නේ. තමයි තුන විශාල බර අඩු කරන්න අඩු කරන්න නැව පාවෙන්න පටන් ගන්නවා. නමුත් බිඳුවට බසන්න බෑ. ඒක නිසා අපි 100ක් කෙලසිච්ච, 100ක් ආතතිගත වෙච්ච, 100ක් අසහනශීලී කෙනෙකුට ඒ 100 99ට බස්සනකොට යාට හොඳට තේරෙනවා නැති සංකල්පයක් හිතට ආවයි කියලා. යාට තව 99 තියෙද්දි ශාන්තියක් තියෙනවා. තව කෙනෙක් ඉන්නවා 102 ඉඳලා එකට වහිනවා. එයාට එච්චර ශාන්තියක් එන්නේ නැහැ. ඒ ෆිල්ස් ෆිල්ස් ගිහිල්ලා දැන්. ඉතින් ඒ නිසා අපි මේ ශාසනයක් පැත්තෙන් බලනකොට අර 100ක් තිබිලා 98ට 99ට බැසක මනසට තියෙන ඒ ෆිල්ස් ඇන් ෆිල්ස් තියෙනවනේ ඒක. අලුත්ම දෙයක් නේ. දෙක තිබුණ එක නා එකට බැසනකොටත් සමාන වුණාට එතන යාට එක දෙයක් නෑ. මොකද එයා ඒකට එදිරවක නෑ. ඇඟට ජීර්ණ වෙලා. ඒ නිසා බුදුරජාණන්සේ කියන 33ට බහිනකොට 60 මේ 7 ඉඳලා 68ට 68 ඉඳලා 64ට බහින යනකම් විතරයි බුදුහාමුදුරු වගේ කියන්නේ. සෝවාන් කෙරුවට පස්සේ බුදුරජාණන්සේ වගේ කියන්නේ නැහැ. එන මගේ යුතුයකම් ඉවරයි ඊට පස්සේ ඔබ දන්නවා. ඒක නතර කරන්න බෑ. ඊට පස්සේ කොහොමඩක්වත් අඩු වෙනවා. ඒ ටික සිද්ධ වෙනවා. <clears throat> මගේ යුතුයකම මං වෙනුවෙන් පැවිදි වෙච්ච. මං වෙනුවෙන් සිල් ගත්ත මගේ ශ්‍රාවකයයි යුතුයකම් සෝවාන් වීමෙන් අමාරයි. ඒ ටික ඉතුරු කරන්න බෑ. එයාට තේරෙනවා දැන්. ඒ නිසා අපි මේ භාවනා කරන අතර සටන තියෙන්නේ 78 තියෙන එක 74 බසන්න මරා ගන්න හදනවා. වැදගත් දේ තියෙන එක නෙවෙයි බිඳුවේ 100 ඉඳලා 33ට බසන ටිකේ තමයි සුන්දරම කෑල්ල, වටිනම කෑල්ල ආධුනිකයා බිග්ිනර්ස් මයින්ඩ්. ඒක දන්න මිනිහ කවදාවත් පැටලෙන්නේ නැහැ. පැටලෙන්නේ නැහැ යාර. ඒක හදාගත්ත වි උවිලාතු අල්ලන්නේ නැහැ. අනා 100ට 100ක් අනාගෙන හිටපු මම මේ ඇනිල්ල 99ට බැස්සුවා නම් එතන තමයි වැදගත්ම දේ. ඒක 98ට බහිනවයි කියන එක ඉරහඳ වගේ ෂුවර්. අරකමනේ කරන්න තියෙන්නේ. එනිසා අපිට කියන්න ඕන බණුණ 100ක් හිටියට බුදුහාමුදුර විකල්පයක් දෙනවා. ඔක පසන්න පුළුවන්. අර මනුස්සය අම්ම මුත්ත කියලා කියන මොනවා පිස්සුද මම මේ කරගෙන ජීවිතය හැටියට මට නම් සාන්තියක්. මේ ජීවිතේ නම් මේ ලෝකේ නම් බෑ කියලා මේ මනසේ අර දුකමනේ සමාදන් වෙන්නේ. මම කියන්නේ නෑ මේක ඇත්ත. නමුත් උඹට 90 නැතුව මම 99ට බසලා දෙන්නම්. පොඩ්ඩක් වරි පැයක් වාඩි වෙනවා. ඒක අදාහගත්තා නම් යානු 8ට බසන එක 4ට බසන එක ලේසි. ඒ නිසා අපි බිග්ිනර්ස් මයින්ඩ් එක තියෙනවා නම්. ඒ කියන්නේ පටන් ගන්නකොට අපි ඉස්සල්ලාම අපිට සතිය කියන එක ඇහිච්ච දවසේ හිතන්න. අපිට කවදාද ඉස්සල්ලාම සිල් ගන්න ඕන කියලා හිතිච්ච දවසේ හිතන්න. එච්චර සුන්දර නෑ අපි රෝවන් වුණා. ඒක තමයි වටිනාම තැන. මේ පටන් ගන්න තැන අපිට ඒක මතක නැතිලා තමයි අපි මේ ලොකු ලොකු අතු අල්ලන්න බැරි වුණා කියලා දඟලන්නේ. ඒ නිසා පැවිදි වෙනකොට සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තායි ඉමං කාසාවං ගහිත්වා කීප කාමතක කිරුවේ නැත්නම් උන් සදා කාලික බුද්ධ ශ්‍රාවකේ. ඒක අමතක කරා නම් සිනාය හොදලා ගන්න දෙයක් නැහැ. එනිසා ඉස්ලාම තමන්ට සතිය කියන එක හිතට වැටිච්ච දවස මතක තියාගන්න. එදා අපිට අල්ලපු ඇලිල නිසානේ අපි මෙතරම් කැපකිරීමක් කරේ. මොනක්වත්ම දැන් නැති යුගයකනේ. අන්න ඒ දවසේ දන්නවනේ ඒක විතරක් කාටද කියලා දෙන්න අනික් එක හැදෙන්නේ එතන තමයි. උසස් ෆෝමියලා උසස් සමීකරණ මේ යක්ෂයාගේ අභිධර්ම වැඩන්නේ. උච්චල සමාවෙන්න ඕනේ. ආපු වෙලා ඉඳලා රණ්ඩු. ඉතින් ඕ ඕන්නේ කියලා අහක දාන්න එපා. මොකද මට හැමදාම මෙහෙන්න බෑ. මේ වගේ දෙන්නේ තුනේ තියාගෙන ඕගොල්ලන්ගේ මැලවිලි කවි ටික කියාගන්න. නමුත් අපි අපි සංසන්දනාත්මකව බලමු. අපි ඔක්කොම එකම සභාවට එමු. අපි මේක පිළිගනිමු. ඒතර බුදුහාමුදුරන්ට නම් වැදගත්ම දේ තමයි break through ground breaking වැඩි. දරුවෝ 10 දෙනෙක් වැඩපු කෙනෙකුට උනත් පළවෙනි දරුවා විතරයි වැදගත්ම දේ. එතයි අමාතෘත්වය ලබන්නේ. ඒ දරුවගේ මුණ තමයි අම්මා හැමදාම බලන්නේ ඔබේ මුණ තමයි මම දැක්කේ කියලා. මොකද ඒකෙන් තමයි අමාතෘකාවට බහින්නේ. එනිසා මේ පළවෙනි එක පුදුම ගෞරව කරන්න. කවුරු හරි බෞද්ධයෙක් හෝ භාවනා නොකරපු කෙනෙක් මේකට එන්න හදනවා නම් ඔය භාවනා කරපේ කරන්න හයි ක්ලාස් උගන්න නෙවෙයි. අර මනුස්සයාට අපිට වාතාවරණය හදලා දෙන්න බැරි වුණා නම් අපි පෙකිනි වැලෙන්න කැපුවා. ආයෙ වර්ධනයක් නැහැ සාසනෙ. අපි හැම වෙලාවෙම සතිය පැහැදී ඉන්න ඕනේ. එලිපැත්තේ ඉන්න කෙනාට. ඇතුළේ ඉන්න කෙනා කොහොමද යාම වේරගන්නේ? එලිපැත්තේ ඉන්න කෙනාට අපි මොනවද දෙන ආදර්ශය? අපි මොකද්ද දෙන්න තියෙන ඒගොල්ලන් කියන කියන්නේ උඹලා වැඩ නැහැ උඹලා මේ පව් කරන જાති සීර සියපව අපි ළඟට එන්න එපයි කියවනම් හරියන්නේ නැහැ. ඒ නිසා ශූන්‍යතාවය ඇත්ත. ඒ ශූන්‍යතාවේ නාගර්ජුන පාදයන් මොකද මාධ්‍යම කාර්යකාව පෙන්වන ගමන් ඒක පොඩි පටලවිලි තියෙනවා. ඒක කියනවා ශූන්‍යතාවයක් හඳුන්ලා දෙනවා පටලවා ගන්න එපා කේවල ශූන්‍යත්වෙ නෙවෙයි. මේක සාපේක්ෂ ශූන්‍යකම. ගාන්සි චූල ශූන්‍ය සූත්‍රය කියනවා අපි කී දැන් ආනන්ද අපි ඉන්නේ මහා මාතුගාම් ප්‍රසාදේනේ. ඊගාට මාතු ප්‍රසාදේනේ. ඒක හරක් වත්තරන් මිනිමුතු මිනිසුන්ගේ රැස්වීම නෑනේ. ඒක නිසා අපි මිනිසුන්ගේ මිනිසුන්ගේ සදාචාර ධර්ම වලින් හරකගෙන් හරක බාන්නේ රත්තරන් මිනිමුතුලි ශූන්‍යයි. හැබැයි අරණ්‍ය කියන කන්දස්ථාපි තියෙනවා. ඒක මල වාතේ. අරණ්‍ය ඉන්න බවට ශූන්‍ය නෑ. හැබැයි අර මහා කන්දක් දුක් අයින් කරන්නේ අරඤ්‍ය සංඥාව කියන එක අරගෙන අර ලෝක සංඥාව අයින් කරනවා. ඊට පස්සේ අරඤ්‍ය සංඥාව ඉඳගෙන කියනවා කය විතරක් ගත්තොත් කයද ගත්තොත් හිත ලෝක සංඥාවක් නෑ අරඤ්‍ය සංඥාවක් නෑ දැන් කය සංඥාව තමයි ඒකත් දුක. හැබැයි අර කඳු දෙක තරම් අඩු නිසා මේ දුකට සැපක් කියාපං. මේ දුකට ප්‍රමෝදයක් කියාපං. මේ දුකට සති සම්පජඤ්ඤය කියාපං. මේ දුකට ප්‍රීතිය කියපං. මේකට පසද්දී කියපං. මේකට සුඛය කියපං කියලා. මේ කයට හිත ගත්තාම ඇත්ත ඕන කෙනෙක් භාවනා කරන්න තේනවා කයට හිත ගත්තට හරි වෙහෙසයි. නමුත් ඒක ගත්ත නිසා ලෝකයක් දුක් නැති වෙනවනේ. අරණ්‍යයක් දුක් නැති වෙනවනේ. ඒ නිසා පුළුවන් තරම් රස්තියතු ගන්න දෙන්න එපා හිතට. කයට සීමා කරපන් ඒකත් දරතක් කියලා බුදුන්සේ පරිච්ඡේදය නතර කරනවා. ඊපස්සේ පරිච්ඡේදය පටන් ගන්න නමුත් මානිමකට දරතයක් කියන්න එපා. මේක ප්‍රමෝදේ කියනවා. ඊට ප්‍රීතිය කියපා. සති සම්පජඤ්ඤය කියපා. අසද්ධිය කියපා. සුඛය කියපා. මොකද දුක්ඛන්න අයින් කරන්න මේක ඊට පස්සේ මේ තියෙන කයේ හතරමා ධාතුම වෙනකොට පඩවි ධාතුව විතරක් හිත දාන්න. අදම ආයෝ ධාතුව විතරක් හිත. එතකොට ධාතු හතර මිනුට එකක කරදර විතරනේ තියෙන. ඒකත් කරදරයක් තමයි. හැබැයි අර විශාල ග්‍රාම සංඥාවෙන්, අරඤ්‍ය සංඥාවෙන්, කාය සංඥාවෙන් දහසලා පඩවි සංඥාව නැත්නම් ආපෝ සංඥාවේ හිටිනවා. කියලා ගෙනියනවා ඒක නිකන් හරියට උන්තර දලිවිය ගහලා කවනා හම කැපෙන්නේ නැතු වෙන මයිල විතරක් කැපෙන්න කපනවා. කිසිම භාෂාවක කිසිම සම්මන්ත්‍රණයක මේ වගේ ඉදිරිපත් කිරීමයි සූත්‍රයක දකිනවා දකින්න. මේ තරම භාෂාව 100%ක්ම පාවිච්චි කරනවා. හැබැයි අහන්න සීබුද්ධියෙන් අහන්න ඕනේ. කපනවා කැපිල්ල ඒ ඒ කරද්දී තර කොම් දෙකට තියෙන අවශ්‍යතාවය ඉතු කරගෙන ඒ ඒ තන කප කප කප කප බුදුහාම කියනවා මම ඉඳත් සුන්නත වීරණේ හිටිය ආනන්ද අදත් සුන්නත වීරණේ හිටින්නේ හැබැයි දැන් මේ දුක හිටලා තියෙන තැන දන්නවා දැන් දුක තියලා තියෙන්නේ හිස් තැනේ එතෙන් පේන ආනවනේ මම දන්නවා හැබැයි මම දන්නවා ලෝක ග්‍රාම සංඥාවේ නැහැ අරඤ්‍ය සංඥාවේ නැහැ කය කියන සංඥාවේ නැහැ වායෝ කියන සංඥාවේ නැහැ මෙතන ඉන්නවයි කිය. අන්නේ විදිහට මේ වාක්‍යයේ තියෙන මේ ශූන්‍යතාවය සාපේක්ෂ දෙයක් බවත් කේවල නොවන බවත් ඒක දර්ශනයෙන් අඳුරන්න ඕනේ භාවනාවෙන් ගන්න බෑ. ඒක චින්තාමය ඥානය. ඒක ණය විපස්සනාව. ඒක අසුවිරු ඥාන නැති කෙනාට එන්නේ නැහැ. ඒක ධර්ම සාකච්ඡාවේ විතරයි එන්නේ. ඒ නිසා අපි නිර්දය විදිහට ධර්ම සාකච්ඡාවට කැප වෙන්න ඕනේ. අපේ මේ අපේ දේ වෙන්නේ නැහැ සමහරවල්. ඉස්ලාම් සරීව නාකාර්ජුන පාදයන්ගේ මූල මධ්‍යම කාර්කාව කියවනකොට ඒක විවේචනය කරන එක නා කියලා තුනා මේක ශූන්‍යතාවාදයක් තියෙන්නේ මාධ්‍යම දර්ශනය. හැබැයි මේ ශූන්‍යතාවය පටන් ගන්නකොට මේකන්න කේවල ශූන්‍යත්වයට යන්න බෑ. අපිට සාපේක්ෂ ශූන්‍ය වෙන්න පුළුවන්. තේරෙන්නෙම නෑ. ඒක හොඳ ලස්සන තියෙන මහායාන පොත්වල. ශූන්‍යතා දර්ශන පිළිබඳ හොඳට තියෙනවා. හැබැයි ඒකේ අද්වෛතයේ රිංගලා පොඩි පටලවිල්ලක් කරලා තියෙනවා. නමුත් මේ ලෝකේ තියෙන හොඳම තර්ක ශාස්ත්‍ර ලිවිච්ච පොත. බෞද්ධ භික්ෂුවක් කියලා තියෙන්නේ. ඒකත් කියනවා මහායාන බුද්ධාගමට හේතුනේ ඒක කියලා. ඒ ලියුපේකන තේරවාදයකනේ. ඉතින් ඒ ටික අපේ බෞද්ධයන් අතර ඇත්තේ නැහැ. අපේ බෞද්ධෝ කැමති නැහැ මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ ඒකට අයින් වෙන්න. ඒ වෙනත මේ තියෙන දෙයට වඩා හොඳ දෙයට අනේක සදා තියෙන දේ අතාරිනවා කියන එක තේරෙන්නේ නැත්නම් තියෙන හොඳ ටික තමයි අපේ බාධාවට ඇනේ වෙලා තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අද දින කාර්යයක් පරමනාවේදී ආනාපාන සතිය ඉදයින් සියුම් නිවස් නැති ගියේ. දිගින් දිගටම ආනාපානයේ තිබුණාට සිත යොමු කොට එම විස්තර දෙස කලාවෙන නිරීක්ෂණය කෙරෙමි. වරින් වර වටිකාරේ කැරකෙන අන්තයෙන් සිතුවිලි මේ අරමුණට බැහැරින් මතුවී නැගීගෙන එන බව දැනුනි. බොහෝ වේලාවකට පසුව මම ශරීරයක් නිවිසි බවක් දැකීමක් නැති නැති නිරීක්ෂණයක් කිරීමක් පමණක් පවතින බවක් මම වශයෙන් හඳුනාගත බවක් ඉතින් දිගටම පැනගෙන පවතින. මේ අධ්‍යක්ෂකම විතර වාර ගණනාවක් හක් ලැබුණා නම් ඒ ක්ෂණයක් හෝ දෙකක් වූ ෆ්ලෑෂ් එකක් නෙවෙයි. අද මන මනාලෙස මේ ශූන්‍යතාවය ඒවත් යමක් නැමැති සත්‍යය දිගින් දිගටම නිරීක්ෂණය කරමි. මේ දැනුම ඉතා පුරුදු අත්දැකීමකි. මේන් මා තේරුම්ගත් පණිවිඩය නම් යමෙක් දෙයක් කෙනෙක් ඇත මා සිටින යන සංකල්පයක්ම සංකල්පයක්ම බලය. ඒ උදේ මේ සිටින නිර්මාණය කරන ලද මායාවක් බව අත්දැකීමි. යථා භූත වශයෙන් පවතින මම නැමැති බව අත්දැකීමි. මේ අර්ථකථනය මා තේරුම්ගත් නිරිද්දයි කන්නාවෙන් පැහැදිලි වෙන්නේ නැති ආකාරයේ නිරිද්දයි කන්නාවෙන් පැහැදිලි කරගන්න ඉල්ලා සිටිනවා. වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේකෙදි එක දෘෂ්ටි කෝණයක් පෙන්නනවා. මේ තිර දෙකක් පේනවා සයිඩ් බයි සයිඩ්. මේක හිස්තන මේක අරමුණු තියෙන එක. ඉතින් අපි ඒක ඒක හොඳ දර්ශනයක්. මොකද අපි මේක විතරයි දැකලා තිබුණේ. ඊට සාපේක්ෂව පේනවා මොකුත් නැත්නම් යන්න පුළුවන් ප්‍රයත්නේ. හිතන්න මේක මෙහෙම වුණයි කියලා. එකම රේඛාවේ තියෙන ගැඹුරු දෙකක් කියලා. දැන් සයිඩ් බයි සයිඩ් තියෙන්න පුළුවන් වන් ආෆ්ටර් ති අද තියෙන්නත් පුළුවන්. දැන් අපි මේක මෙහෙම කරපු ගමන් අපිට ශූන්‍යතාවයේ හරහා අරමුණු දකින්නත් පුළුවන්. තමයි අරමුණු හරහා ශූන්‍යතාවයේ දකින්න පුළුවන්. මේක තාම මෙතන ස්පර්ශ කරලා නැහැ. ඉතින් ඒ නිසා අපි හිතනවා අරමුණු තියෙන වෙලාවේ ශූන්‍යතාවේ නැහැ. ශුන්‍යතාවයෙන් අරමුණ නැගෙන එක නේද exclusively different side by side. ඒක නෙමෙයි ඕක. ඒක තව තව ඩයිමන්ෂන් එකක් තියෙනවා. අරමුණ තියෙද්දි බලන්න නැතුව ශුන්‍යතාවය දකින්න පුළුවන්. ශූන්‍යතාවයේදී ශූන්‍යතාවය ගණන් ගන්නතු අරමුණු බලන්න පුළුවන්. ඒකට සීත්‍රු කියලා කියන්නේ. විනිවිද දකිනවා. එතකොට භාවනා කරන්න ඉස්සෙල්ලත් තිබුණ ඕමමයි භාවනා කරලා පස්සෙත් උච්චරයි. මේක දකින්න එක විතරයි වෙනස. භාවනා කරන්න ඉස්සෙල්ලා ශූන්‍යතාවයේ තිබුණ අරමුණ තුන අරමුණ විතරයි දැක්කේ. අරමුණ මොහා කරමුදා ශූන්‍යතාවේ නැහැ කියලා කිව්වා. මොන කොහොම හරි භාවනා කරලා කරලා ශූන්‍යතාවේ ෆ්ලෑෂස් දකිනවා. පස්සේ වැඩි වෙන වැඩි ඊට පස්සේ ඒ තරමුණු සහකල්ලිම නැති එකක් නෙමෙයි මේ තියෙන්නේ. අරමුණ තියේදී හරහා ශුන්‍යතාවේ දකිනවා. දැන් මේක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මොඩල් එකට සමාන නිසා මම කියන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පබස්සන මිදම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං තං අසුතෝතෝ බුදුජනෝ නප්පජානාති. තස්ස අසුතෝතෝ බුදුජනස සමාධි භාවනා නැතිති වදාන. ගම්දෝ සාපයක් කරනවා. මහන්නේ මේක ඇතුලේ කොහොමද තිස්තන තියෙනවා. පිට අරමුණු තියෙනවා. ඉතින් මිනිස්සයා භවනා කරන්නේ නැති එකන අර තියෙන අරමුණු රාමුව විතරයි දකින්නේ මැද තියෙන හිතන දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා යා යා කවදාවත් භවනා කළා මේක අයින් කරන්න පුළුවන් කියන හැකි සංඥාව ගන්නෑ. ඌට කවදාවත් භවනාව හරියන්නේ නැහැ. අනුසුතමේ ඥානෙ ලැබිලා කියනවා බුදු කෙනෙක් පහළ වෙනවා. උන්වහන්සේ කියනවා හැම කෙනාගේම හිත ඇතුළේ මැද නිවන තියෙනවා. ඉස්තන තියෙනවා. මේක තිබුණට වට ආගන්තුක උපක්ලේශ නිසා මේ මේ මලකඩ නිසා කුණුටට්ටුව නිසා පේන්නේ හැබැයි ඒක බොහොම තුනි ඒක නිසා මම මේ භාවනා කරන මේ කුණුටට්ටුව සමාදන් වෙන්නේ නෙවෙයි ඒක විනිවිදින්න කියන ඇතුලේ හිස්තන ඇතුලේ නික්ලේශිතන තියෙනවා කියන දන්න කෙනා මේකට ගහන්නේ ජයග්‍රාහී හැකියි ඌට භාවනාව හරියනවා නිසා භාවනා කරන තමන්ට මෛත්‍රී කරන්න බැරි මනුස්සයාට භාවනාවක් නැහැ එයා හිතන්නේ නිවන පිටින් ගේනවා කියලා. ඒ නිසා මේ ඇතුලේ තියෙන ප්‍රභාස්වරේ භාවනා කරලා ගන්න එක නෙවෙයි. සුත්තමේ ඥාණයෙන් ගන්න. චින්තාමේ ඥාණයෙන් ගන්න එක අදහන් නැත්තම් අදහන් නැතුව අපි කාර්යකමලදී ගත්තොත් පාට බලලා අපි යන පේන්ට් එක ඇන්ග්ස්ට්‍රම් ගන්නයි තියෙන පේන්ට් එක ඇතුලේ එන්ජින් එක බොල් හොඳ නැත්තම් පාටට අරගෙන වැඩක් නැහැ. අපි දැනගන්න මේ පාට ඕන වෙලාවක මාරු කරන්න පුළුවන් එන්ජින් එක බලන්න ඕනේ. එන්ජින් එක හොඳ නම් අපිට පාඩ ප්‍රශ්නයක් නැහැ. අපිට දැන් උගන්ලා තියෙන අධ්‍යාපනය මේ පාඩ බලලා ගන්න. ඒක කියනවා රූපප්‍රමාණ කියලා. ඉතින් දැකට ලස්සන ගත්තට ඇතුලේ නැහැ. ඒක නන කාදාකත් වාහනයක් හෝ බඩුව මිලදී ගන්න දන්නේ නැහැ. ඒ නිසා අපි කාට හරි කියලා දෙන්න ඕනේ අබෞද්ධයා හෝ බෞද්ධයා. ඔබ භාවනා කරලා නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ උපදින් නිවනක් තියෙනවා බගා. ඒක බුදුහාමුදුරනේ කාල් මාක්ස් උත් කිව්වා. අනුශය ස්වභාවයෙන් හොඳයි. ඇසුර නිසා නරක් වුණේ කියලා. බුදුනාංශ කියනවා පබස්සර මෙතන පිටුවේ චිත්තම් මේ ගෑනෝ හිත පිරිමිහිත භාවනා හිත කිව්වේ නෑනේ. ඔය එකාගේ චිත ප්‍රභාසරයි. ඒ ප්‍රභාසර කියන එකටත් මට හිතුණා මං සමහරට වැරදි ඇති ප්‍රභවය සහිතයි කියලා. ප්‍රාස් ආලෝකයෙන් මේ සියල්ල කිරීමේ ශක්තිය සහිතයි. එයාට කියනවා පින. ප්‍රභවය තියෙනවා. manussකම තියෙනවා. හැබැයි පිට තියෙන ඇබ්බැහි නිසා, ගති පුරුදු නිසා, රුචි අරුචිකන් නිසා මේක වැහිලා පේන්නේ නැහැ. හඳ බලාකුළට වැහිලා වගේ. බලාකුළු දුන්නට හඳ නැති වෙන්නේ නැහැ නේ. බලාකුළු එහිම වෙනකොට දැකලා පේනවා. හඳ තියෙන ගොඩක් ඈත බලාකුළුම ළඟ තියෙන්නේ. අපිට මේ බලාකුළු හරහා දැක ගන්න බැරිකම නිසා හඳ නැහැ කියලා අඬා වැටෙනවා. නමුත් බලාකුළු කියන්නේ හඳට කිසිම සම්බන්ධයක් නැති එකක්. මේ ඉතාලම මෑතක තියෙන එකක්. ඒකට ස්ථාවරයක් නැති එකක්. බලකුල කියන්නේ නිසා පොඩ්ඩක් හිතපන් කිව්වට ගොඩ දෙනෙක් ඉසాత බඳගෙන අඬනවා. මගේ හිතේ තියෙන හරියක් තියෙන කෙලෙස්. මගේ ළඟ කොහෙද පිං? මට කොහෙද මේ ශූන්‍යතාවයක්? මට කොහෙද මේ හිස්තනක් කියලා. ඒක අදහන් නැතුව භාවනා කරන කෙනාට භාවනා හරියන්නේ නැහැ. ඒක යාට සාපයක් වෙනවා. නිසා යාට කියලා දෙන එක ඒ ගුරු රෙඩි වැඩක්. නැත්නම් බුදුහාමුදුර ලෝකේ පහළ වෙන්නේ චින් භාවනාමය ඥානෙ සඳහා විතරක් නෙමෙයි. සුතමේ ඥානෙට චින්තාවෙනත මේ හාමුදුර ඒ කරන්නේ ඇත්තටම අප වෙලා ඒක තමයි කියලා දෙනවා. හැබැයි කියලා දෙනකොට ඒක අවබෝධ කරලා තියෙන්න ඕනේ නැහැ. එසම් බොරු කියලා දෙන්න පුළුවන්. අවබෝධ කරපු නැති කෙනෙක් අවබෝධ කරා වගේ කියන්නේ මොකද අහන්න දැනගන්න ඕනේ. මොකායුවත් කමන්නේ මේක වැඩ කරන්න පුළුවන් ෆෝමියුලා එකක් න ะ. වැඩ කරගෙන යන් කිව්වහම අපිට තියෙන්නේ මේ ඇතුළත තියෙන ප්‍රභාසරිත ආબોධ කරනකොට මෙයා ආර්ය කෙනෙක් වඩපත් වෙනවා. පිට තියෙන කෙලෙස් සමාදන් වෙන ගුණ පුතජන වෙනවා. දෙකටම සමාන අවස්ථාවක් තියෙනවා. හැම කෙනෙක්ම නිවන් දැකලා තියෙන්නේ. ඒක ඒක අපි කිව්වොත් උඟද මම කියන්නේ මේක මෙහෙමයි. උඟ දෙනෙක් මහත් එක තරහ වෙනවා ඇති. හැබැයි මට වෙන්නේ යාළු වෙන වැඩි කියලා තරහ වෙනවට වැඩිය. වාඩි වෙලා මම දැන් මෙතන කියන්න පුළුවන් නම් ඕක තමයි නිවන. ඔක දිගටම නම් දිගටම තියාගෙන බා. ඔක ඕනේ නැත්නම් අතැල්ලා අයිස්ක්‍රීම් කාපන්, චොක්ලට් කාපන්, මුරුක්කු කාපන් මේක නිකන් හිටපන්. කවුරක්වත් කැමති නැහැ මේ ඉඳගත්ත ගමන් කයට හිත තියලා මේ මම දැන් මෙතෙන් ගියාම මේක නිවන කියනවා. ඒගොල්ලෝ කියනවා මේ නිවන නිකන් අංකුම් ගහන්න දාලා විකුණන්න හදනවා. නිවන කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවක් දැකලා බලන්න බැරි එකක්. මේ කොහොමද කරන්නේ කියලා. බුදුරජාණන් මේකට කියන්නේ තදංග නිබ්බුති කියලා. මේ චිත්තක්ෂණේ නිවන තියෙනවා. එයාට අපහසුකමක් තියෙනවා මේක දිගට පවත්වන්න. ඉතින් අපි එකතු වෙලා. ඒ අපහසු නැති කරන කමසාවිදි හොයමු. හැබැයි එයා මොහොතකට පිළිගන්න කැමති නැත්නම් මේ නිවන කියන එක සති මාර්ගයෙන් චිත්තක්ෂණ වශයෙන් මට යන්න බෑ කියලා එයාට භාවනා හරියන්නේ ඒක මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. ඒක එක සංඥා චිත්ත දිත්තිගෙන කොකින් හරි වැටෙනවා. අපිට කාටද හේතු ගන්නන්න පුළුවන් මේ මසම් මුස්ලිම් මිනිස්සෙක් උනත් මම දන්නේ මාසේ විශාල පෙර භව සම්පත්තියක් තියෙන කෙනෙකුට විතරයි ඒක තේරෙන්නේ. ඒ මනුස්සයාට බුදුහාමුදුරුවොත් එක්ක ජේතවනාරාමේ හිටියත් එකයි දැන් මේ කැන්බරාවල සිංහල බුද්ධා මේ අපේ පන්සලේ හිටියත් එකයි. ඇදහිල්ලට ඒ දේවල් නැහැ. මේක දුන්නට ගන්න නැත්තද? මේක මෙහෙමයි කියවට බාහිර ගන්නෙ ඇයි බාහිර නොගන්නෙ ඇයි කියන එකට කිසිම මූල ධර්මයක් හොයන්න බෑ. සමහර බාහිර ගන්න සමහර මේකට pore කණ්ඩත් එපයි කියනවා. අපි ලොකු සංසින්න කාලේ කිව්වේ සරුවච්චන් වහන්සේ මේ බැරි කෙනෙක් විශේෂයි අර්ථිබුවක්වත් මහන්සි වෙන්න වැඩක් නැහැ. පුළුවන් මනුස්සයා ළඟ ධාන කිස් කරගෙන සැපවලඳගෙන ඌට කියලා දෙනවා. ඒකට පේනවා දෙන්නෙකුට බුදුහාස වෙනසක් කරනවා. ගෙන අපන්සේ කියනවා සරු පොළේ විතරයි මම වපුරන්නේ. වෙලා හම්බුනොත් මදහත් පොළේ වපුරනම් බැරිම හොඳටම වෙලා තිබුණොත් විතරයි මම නිසරු පොළොවට යන්නේ. ඒ නිසා අපි මේ මේ ලෝකෙට බුද්ධහම දෙන්න ගියාට මේ එක පැහැම්පාරෙන් ඔක්කොම දෙන්න ගියාට ලබන්නගේ ගුණය රිසීව් කරන පැත්ත ඉතාමත් වැදගත්. ඒක දන්නේ නැත්නම් Taman මහන්සි වෙනවා හති වැටලා මැරලා යනවා. දැනගන්න ඕනේ මෙන්න මෙතනයි පැලේ පැලවෙන්නේ කියලා. ඒක නිසා මේ ඇතුළත තියෙන ගුණය අදහන් නැති මිනිහට මම අමනුෂ්‍යයි කියලා කියනවා. මම භාවනා කරලා නැහැ සීල් නැහැ මොන නැතුණු මම මිනිස්සෙක් කියන්නේ මට ඇතුළේ නිවන් දැකීමේ ප්‍රභවය තියෙනවා. ඒකට කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් වල පොසිබিলিටි එක තියෙනවා. දැන් පොටෙන්ෂල් එක තියෙනවා. මේ පොටෙන්ෂල් එක හට නැති කරන්න බෑ. නැති කරන්න පුළුවන් අදහන් නැති මනුස්සයෙක්. අදහන් නැති මනුස්සයෙක් ඒකේ වාසනාව නැහැ. ඒ මනුස්සයා ජීවිතේ මල් විහිම්පත් ඒ අත දාන්න වටිනවා ඒ කතාවල වලට. හරි අපි යනවා ඉතින්. පෙරුවන් සරණයි කරු ස්වාමීන් වහන්සේ අද දින මා පරයන්කේදී දැන් මෙතන යන මා දැන් මෙතන යන චිත්තක්ෂණයට එළඹ කය දෙස බලා සිටීමි. එවිට ආනාපාන සතිය කයේ සිදුවන සිදුවන එනම් කායික ක්‍රියාව ලෙස ප්‍රකට විය. කායික සිදුවන සිදුවන කායික ක්‍රියාව ලෙස ප්‍රකට විය. ආනාපාන සතිය කයේ සිදුවන කායික ක්‍රියාව ලෙස ප්‍රකට විය. ඇතුල් ආස්වාසයේ වදින වදින තැන හා පිට ප්‍රාස්වාසයේ වදින තැන බලා සිටන විට ඇතුල් වෙන ඇතුල් වෙන ආස්වාසයේ සිසිලටත් පිටවන ප්‍රාස්වාසයේ රසණයටත් දැනුනි. තවදුරටත් එම ආශ්වාසය බලන විට යම් විට දිගු ආශ්වාසයකුත් තවත් විට කෙටි ආශ්වාසයකුත් ඇති බව දැනුනි. ආශ්වාස ප්‍රාශ්වාස වෙනස දිහා හොඳින් බලා සිටින විට ඒ ක්‍රමෙන් සියුම් වෙන හැටි දුටිමි. මට වඩා ප්‍රකට වන්නේ ප්‍රාශ්වාසයයි. ඒ ගෙවි යන සැටි දුටිමි. අවසානයේ දිගට ඇදී යන ස්වરૂපයේ තුනී වී එතනම එතන නලියන බින්දු සේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය දැනුනි. ටික වේලාවකින් එම තත්ත්වෙද නැති වී යයි. ඉන්පසු හිස් තැනකට පත්වේ. මුලදී මේ අත්දකින විට බියක් චකිතයක් දැනුණත් එම తত্ত্বය අත්දකින විට එය ඊටමත් විචිත්‍ර ස්ථානයක් යයි දැන් දැනේ. මේ தત્ත්වයේ තවදුරටත් අත්දකින විට දැනුනේ මෙම தત્ත්වයේ මරණ මොහොතට ඊටාත්ම සමාන බවයි. අමේ. කී දෙනෙක් හිටේ ඉඳන් බලනවාට. එච්චරයි. දෙන්නේ නැති අපි උත්තර දෙන්න ඕනේ නැහැ ප්‍රශ්නේ නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආනාපාන කර්මස්ථානයේදී දැඩි ලෙස උත්සාහයෙන් නාසිකාග්‍රේ සිත පිහිටුවා ගතිමි. බාහිර ශබ්ද මගින් සිත පිටට ගියත් නැවත අරමුණට ආයුතු බව සිතා පිහිටුවා ගැනීමට හැකියිය. දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් ආස්වාස ප්‍රාස්වාස බලන විට වාර කිහිපයකින් පිම්බීම හැකිලිම ලෙසට උදරයට සිත යොමු විය. ටික වේලාවකින් අමතක වූ වාසේ මෙය නොදෙනී යාම නිසා සිත නිසල විය. දැඩි නිහඬතාවයේ මැද තත්පර කටුවේ හඬට සිත අවදි වී විසිරී යාම පවා බාධාවක් ලෙසට දැනුනි. මේ සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. සංවිධායක මණ්ඩලය ගැන ඔප්ලෝසන් කරන්න. සරල වැඩ නෙවෙයි තියෙන්නේ. නැත්තම් සවුන්ඩ්ලස් ඔප්ලෝසන් ගෙනත් දාන්න. ඉතින්වනේ අපි 17 දිනේ භාවනා කරා. 17 නමද්ද කොහෙද? ධම්මනිසන්ති ආමතුරෝ තමයි ඒක හැදුවේ. ඒ සාංශි පුරම ඉන්ඩස්ට්‍රියස්. ඔක්කොම භාවනා කරන්න ඕන හරියටම වෙලාවට එන්න ඕනේ එක එකනට සීට් දාලා නම්බර දාලා තියෙන්නේ. අර ෆුල් රෙජිමෙන්ටඩ්. මේ ස්වාමීන් වහන්සේ පොර්ලෝසු සද්දේ අහන්න බෑ. ඊට පස්සේ ඔර්ලෝසු ගලවලා තුආයක් ඔතලා ඒ පෙට්ටිය ඇතුලේ දාලා සද්ද නොවෙන්න මේ පැය ගණන් කට්ටිය වැඩ. ඔර්ලෝසුේ සද්ද එනවාට ඊට පස්සේ ජර්මනියට පඩියක් කරියා. සද්ද නැින ඔර්ලෝසුවක් කරන් දෙන්නේ. ඒ ශාසිකේන මට ඔක්කොමත් හරි මේ සද්ද නම් ඉවසන්න බෑ කියලා. ඉතින් ඒ වගේ අපි අල්ලන දේෙන් අපි කවුද කියලා බේරෙනවා. මේ ලෝකෙ කොච්චර සද්ද තිබුණත් වේදනා තිබුණත් හිතවිලි තිබුණත් අපේ හිත ඔද්දල් වෙන්නේ අපේ කර්ම ශක්තිය වල හැටියට. ඒකෙන් අපි උල්ලෝසර තරහ වෙනව වෙනකොට මට හිතවිලි බාධා නැහැ, මට වේදනා බාධා නැහැ, මට තියෙන සද්ද බාධා කියලා දන්නවනම් ඒ වෙලාවේ වේදනාවක් නැතුව නෙවෙයිනේ. ඒ වෙලාවේ සද්ද හිතවිලි නැතුව නෙවෙයිනේ. එයාට සතුටු නැහැ. එයා මේ හිතවිලි සද්ද නැති වෙච්ච එක මේ වේදනාවක් නැති වෙච්ච එක සතුටු වෙනව වෙනුවට ඇහිච්ච සද්දේ පිළිබඳ තියෙන දුක සමාදන් වෙනවා. මේකට කියනවා අකුසල සමාදානයි කියලා. එතකොට මේ දුක් නැහැ කියලා හිතවිලි නැහැ කියලා කුසල සමාදන් වෙන්න පුළුවන්. ඒ දෙකම නැහැ. ඒක කරන්නේ අර ආවේගකට සමාදන් වීමත් එක්කම උර්ලෝසත් එක තරහ යනවා. කම්පැනිත් එක තරහ යනවා. සංවිධායකයත් එක තරහ යනවා. අනේ මගේ කන හාරන්න නැත්තම් කියලා තමන් එකක් තරහ වෙනවා. ඉතින් දුක කඳක් වවා ගන්නවා. ඒ වෙනුවට යාට පුළුවන් නම් දැන් මේ සද්දේ ඇහෙනවයි කියලා කියන්නේ වේදනාව තියුණට ගණන් ගන්නෑ. ඉසිරි තියුණට ගණන් ගන්න. ඒ දෙකෙන් මම නිදහස්නේ මම නිවන්නේ. මම එකෙන් ඉන්නේ ඒ සංකල්පනා දීපු ගමන් මායя මොහොනීටපත් වෙනවා. බුදුජානක කරන්නේ මායя මොහොනීටපත් කරන එක. යයිලකට තොක් කනවා බලපේ ඕට්ලුසු බට්ටයෙන් ගහනවා විතර කුළු ඉදින් ගහනවා වගේ තොක්. ඉතින් අරෝ මේ මේ ගැන හිතපුවම මායя දිනනවා. ඒක විතර හරි වසිනා. ඒ ඔරලෝ සද්ද ඇහෙනවයි කියලා කියන්නේ වේදන ප්‍රශ්නයක් නෑනේ මට. ඉතිරි ප්‍රශ්නයක් නෑනේ. මම මේක ජයසිරි මංගලම් කියලා හිමෝදන් වෙනවා. මේක තිබිච්චවයි කියපු ගමන් මාර්යා ගැහුවට කොක්ක වදින්නේ නෑනේ. ඉතින් අපිට මේකට ගුරුවරයෙක් නැතුව අපිට කරගන්න පුළුවන් දවසක් ආවොත් එන හැම දුකකම කියනවා මේ දුක නිසා අනික් ලෝකෙ මට කරදර නැතිලා තියෙනවා. මේ දුක මට පීඩිකාණකෙන් හොඳටම තේරෙන්නේ ලෝකයක් කරදර නැතුව මේක තියෙනවා. මේක විතරක් අරමුණු කරන්න පුළුවන් නම් ඒකත් ඉවරයි. ඒක නිමිත්තක් කරගන්න පුළුවන් නම් ඒක ප්‍රසාදයක් කරගන්න පුළුවන් නම් ප්‍රීතියක් කරගන්න පුළුවන් නම් සති සම්පජාඤ්ඤයට අරමුණු කරන්න පුළුවන් නම් පස්සද්ධියක් කරගන්න පුළුවන් නම් සුඛයක් කරගන්න පුළුවන් නම් සාධ්‍යයක් තියෙනවා. ඒක ඕක නොවිඳිය හැකි නොදැරිය හැකි එකක් නෙවෙයිනේ. ඒකට ඒක වෙනුවෙන් විතරක් යෙදලා අරමුණු කරන්න ගිය ගමන් එයාට සතුටු වෙන්න පුළුවන්. අනිකුත් කරදර සියල්ලම මේක නිසා නැති වෙනවනේ. අපි පහනපත් උගල තියන මේ ආසනේ පහන කොහොමඩක්වත් යටට අන්ධකාරයක් ඇති කරගන්නවා. අපි පහනපත් උරන්නේ ආලෝකය දෙන්නේ තමයි. කිසිම පහනක් නැහැ ලෝකේ. එයා තමන්ගේ මුලට අන්ධකාරයක්පත් කරගන්නවා. ගණන් ගන්න තු ඉන්නේ කියලා තියෙන්නේ. මොකද ආලෝකය වැඩිනේ. අන්ධකාරය තියෙනවා. අපි කිව්වොත් එහෙනම් පහනක් හොයන්නේ අන්ධකාරයේ ඇත්තෙම නැති එකක් කියලා. අර වැටෙන පුංචි ලපේට තරහ වෙලා. ඉතින් මෙතෙන්ද අන්වේ ඥාන ඕනේ. මෙතෙන්ද ණය විපස්සනාව ඕනේ. මෙතෙන්ද ආකාර පරිවිතක්ය ඕනේ. අර කියන්න ඕනේ මේ තියෙන පුංචි සද්දේ මගේ මුළු ලෝකෙම හදලා. ඒ කියන්නේ අනික කිසිම දුකක් මට නැහැ. උඹ හිටියා. උඹ ඔතන හිටියොත් විතරයි මට මේ ලෝකේ අනිත්‍යව නැති ගන්න පුළුවන් කියලා මෙයා සාදර වෙන්න බලන්න. ඔයාටත් ඉන්න බැරුව යනවා. ඒකට වෛර කරන්න කරන්න කතන්දර ගොතනවා. වෛර කරන්න කරන්න ෆැබ්‍රිකේෂන් යනවා. ඉතින් අපි මෙතෙක් කල් කරුවේ ඒක තමයි. ඒකට කියනවා අකුසල සමාදානේ සමාපatti කියලා කියනවා. අකුසල සමාපatti පුත්තඥයා උද්දී ඉඳලා හැඳ වෙනකම්. වැරදි සමාදන් වෙන එක තමයි කරන්නේ. ආර්ය පුද්ගලයා බලනවා වැරදි ඔක්කොම දුනත් එකක් හොඳ තියෙනවා නම් ඒක ඉඳලා උදේ ඉඳලා හැඳ වෙනකම් ඒකම කියෝ කියෝ ඉන්නවා. මයි නැත්තම් බුදුහමරගේ ගුණයක් කිය කිය ඉන්නවා. එතකොට කුසල සමාදානයි. ඒ නිසා අපේ ක්‍රියාකාරකම් අපේ වචන අපේ හිතවිලි අනුව අපි ආර්ධන කරන්නේ මායයටද අපි ආර්ධන කරන්නේ ගුණයටද කියන එක කෙල් ගහ ගන්න දෙන්න පොල් ගහ ගන්න දෙන්න කියලා ආහාරක හැරෙන තාලෙන් කියයි. මේකේ සාකච්ඡාවක ලොකු ගුණයක් තියෙනවා මේකේ. මේ මේ වදවල බණ දැනගත්තට භාවනා කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සාකච්ඡාවක තියෙන ගුණයක් තියෙනවා. ඒක නිසා ධර්ම සාකච්ඡාව මුළු ආත්මයේම යායාම කරන එකක්. මුළු ආත්මයම කය විතරක් නෙමෙයි හිත විතරක් නෙමෙයි ටෝටල් එක්සර්සයිස් එකක් දෙනවා. කියන්නේ ෆුල් සවුනා බාත් එකක් වගේ. සම්පූර්ණ දෙනවා. ඒක ධර්ම සාකච්ඡා කරනවා නම් මුළු රැයක් ගත වෙනවා තේරෙන්නේ නැහැ කියලා. මේ බොක්කෙම්ම කරන්න ඕනේ. නිකන් බෙච්ච වලට හිට වෙලා බුදියාගෙන එව්වා බයිලා. එව්වත් එක බෑ. හිට වෙන්නේවා. නිසා මේ සත්‍ය අරමුණු කරලා කියන්නේ මේ සත්‍ය නිසා මට ලෝකයක් කරදර නැති වුණා. මේ ශිත් මේ සද්දේ නොමැරි නොගිනිය මේ දරන්න බැදී ගන්න නෙවෙයි. මට මේ සද්දයත් එක්ක ඉන්න තාක්කල් මම සතියෙන් ඉන්න බාට ලකුණක් නේ. සද්දෙම අරමුණු කරපු ගමන් මේ සද්දේ ඇවිල්ලා අපිට දෙන්න කිව්ව වදේ වෙනුවට අපි එකෙන් ප්‍රයෝජනයක් කරගන්නවා. මේකට විපස්සනාව කියලා කියනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරන විට පළමුවෙන්ම ආශ්වාස ප්‍රාශ්වාස සුලන් රැලි පහක් හයක් හොඳින් කළ හැකිය. ඉන්පසු මගේ සිත විසිරී ගොස් වෙනත් අරමුණකට ගමන් කරයි. ඒ ටික වේලාවක් රැඳී සිට නිදිමත ගතියක් දැනුණු දැනුණ විගසම නැවත මගේ භාවනා කර්මස්ථානයට හිත ගමන් කරයි. මෙම සිදුවීම දිගටම සිදුවේ. ගරුතර ස්වාමීන් වහන්සේ කරුණාකර මට මේ පහදා දෙන්න. මේ භාවනාවේ සාමාන්‍ය සිදුවීමක්ද නැත්නම් මා භාවනා කරන ක්‍රමයේ වැරැද්දක් තිබේද? ත්වන් සරණයි. කලවෙනින් කියන්න ඕනේ මේක භාවනාවේ ස්වභාවය. නමුත් මේක අරමුණු කරන්න දැනගන්න ඕනේ. අපි අතින් ඉන්න මහත්තයා ඊයේ අපි සාකච්ඡා කරා උතෙන් ගියා අපි. මම ගන්නවා බුදුහාමරොත් එක්ක ගිවිසුමකට ඇවිල්ලා මේ ආනාපාන විතරයි මම අරමුණු කරන්න අනිත් ඒවා මේක මූල කර්මත්තානේ කරන්නේ. කරන කරන යනකොට අපිට ජීවිතේට තේමාවක් එනවා දැන්. වෙන විදිහට කියනවා නම් නන්නත්තර ඇබ්බැහි වල හිටපු මම දැන් ඒ කාරණුණකට හිතේ ජීව කියන ඇබ්බැහි අර ඇබ්බැහි ප්‍රතිස්ථාපනය කරනවා. මේකත් ඇබ්බැහියක්. නෑ කියන්න එපා. ඒක කරගෙන යන්න බිනව වෙද්ද වගේ නෙවෙයි විනාඩි 5ක් හුස්ම රැලි 5ක් කරන්න පුළුවන්. කිරුවට පස්සේ පැදුරටත් නොකිය එක්ක වේදනාවක් එක්ක දද්දයක් හිතෙILLක් එනවා. ඇවිල්ලා දැන් ඒක දිගේ ඉතින් පාවි පාවි කකා කකා යනවා. නමුත් මේක කියනවා ටික වෙලා ගියාට පස්සේ ආපහු හිත මූල කර්මස්ථානයක් තියෙන බව මතක් කරනවා. මං ආසයි මේ කියන එක නයි ගන්න. ඒක මම හිතලා අපව මතක් වුණාද? මතක් කරනවා. මට මතක් වෙනවද කියන එක පොඩ්ඩක් අපිට උපෙලා සපෙලා උත්තර දෙන්නේ කියලා. කැමතිද ඒ මේ දියුම් කාර්යය හෝ කාරී එතකොට පුළුවන් නඩු අහන්න. ඒක හරි වැදගත්. අපි ඊයේත් උතෙන් තමයි කැඩුවේ. කැමති. මම නැවත ප්‍රශ්නේ වර්ණනනවා. මේකේ පළවෙනි වාක්‍ය ටිකයි මම නැවත කියවන්නේ. ආනපාන කරනවා ආනපාන තුන හතරක් යනවා ඊට පාරට පිටතෙන් වලට යනවා දිදිමතක් එනවා ඊපස්සේ මම ආයෙත් දැනගෙන ආනපානට එනවා ආයෙසරයක් තුන හතරක් වෙලා ආයෙ මේ ගැඩීම් වෙනවා මේ චිත්‍රෙම එක සංසිද්ධියක් පිළිබඳව වැඩිපුර විස්තර ඉල්ලන්නේ දන්නත්තර වෙච්ච වෙලාවක හිතවිලි මම නැවත ආනාපානට යන්න ඕන කියන එක තමයි හිතාමතා සකර්මකව කරන එකක්ද නැත්නම් Tamanට ඉබේ සිද්ධ වෙන එකක්ද එතකොට සකර්ම ඈ? ඒකට මතක් කරනවනේ මතක් වෙනවා. දැන් මම සභාවෙන් අහන ප්‍රශ්නයක්. වැඩි හොඳ මතක් කරලා එන එකද නැත්නම් ඉවේ මතක් වෙලා එන එකද කියලා. එක එකන කතා කරපුවා මට එකක් කතා ඉන්නේ. එක්කෙනෙක් අත උසලා ගියම බලන්න මම අහන ප්‍රශ්න දෙකක්. අපි නන්නත්තර වෙලා ඉන්න නැතත් ඒකට අපි නැවත මූල කර්මත්තාන් හරි ඒක වැඩි ඇත්ත. ඒක වොමනාවෙන් ආයාසයෙන් එතෙන්ට යන්නේකද වඩා හොඳ වඩා කුසලතාවය සිද්ධ වෙන්නේ නැත්නම් ඉබේ එතෙන්ට යන්නේකද ඉබේ යන්නේ කියනවා මේකට විරුද්ධ හෝ වෙන මත තියෙන මතක් කරලා යන්නේක ඒ කියන්නේ මේක පිළිබඳව සභාවේ සැකයක් තියෙනවානේ කියන්නේ අපි එක්කෙනෙක් කෙනෙක් කරලා තියෙන මේක බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක්. ඒකට බුදුසෙන් අහන ප්‍රශ්නයක් මේ සසංකාරිකව දෙන දාණයද වඩා කුසල් සිද්ධ වෙන්නේ අසංස්කාරිකව දෙන දාණයද කියලා. අපි හිතාමතා සැලසුම් කරලා දානයක් දෙනවා. අදිශී ඉඳපු ගමන් ඉස්සරහින් ආමුතු කෙනෙක් වටනවා දකිනවා ගේ ඉස්සරහින්. පින්න පාතේ. ඩග්ගල දුවල ගිහිල්ලා වත්තෙන්ට ගිහිල්ලා බෙදෙනවා. මේක අසංස්කාරිකයි. අපි හිතලා හඳුරට වඩම්මලා දහනමක් ගිහිල්ලා ගෙදර ගෙනලා දාන දෙනවා. මේ දෙකෙන් මේ චේතනාවල සසංකාරික දාන කුසලයට වඩා හොඳ අසංස්කාරික කියන එකයි ප්‍රශ්නේ. يعني වෙන ඉබේ වෙන්න යනවා. ඒ කියන්නේ ඊට ඉස්සලා කොච්චර දාන තියලා තියෙනවද මිනිස්සෙක්. දකින්නකොට දානයක් දෙන්න ඕන කියලා හිතෙන්නේ. ඉතින් යේසුස් වහන්සේ කිව්වේ මොකද්ද? දකුණු අතින් කරන හොඳ වැඩේ වමතර නොදැනෙන්න කරන්න කී දවස් තමයි උසස්ම කුසලයේ සිද්ධ වෙන්නේ. ඒක ඉබේ වෙන්නේ. ඒක මේ මම කරන එකක් නෙවෙයි. ආමසුකෙනෙක් දකිනකොට වඩින් ස්වාමීන් වහන්සේ ලම්බසරියක් වුණ කියලා අහන එක ඇඟෙන් එන්න කොච්චරක් හිත හිතා කෙරුවට පස්සේද ඒ නිසා මේ උපාතකම්මට දැන් මේ ආනාපාණයෙන් පිට ගියාට පස්සේ නැවත මං ආනාපානට යන්න ඕන කියන හිතවිල්ල ගන්න පැය කීයක් භවනා කරන්න නැද්ද? කෝටි ලක්ෂ වාර කීයක් වරද්ද ගන්න නැද්ද? ඒ හැම වැරද්දක්ම හොඳ නිසානේ අද මෙතන අපි ඉන්නේ වැරදි නෙවෙයි නේ ඒක වැරද්දක් කිව්වා නම් මේ අපි ඉබේ මෙතෙන්ට එන එකෙන් නෑනේ. මේ කියන එක තේනවද? ඒ නිසා භාවනාදී කරන කිසිම දෙයක් කාදාකත් වැරද්දක් නෙවෙයි. මේ වැරදි ටිකෙන් තමයි පාඩම ඉගෙන ගන්න. හරියටම කරන්න ඕන කියලා අපි මේ වැරදි නොකර හිටියා නම් අපිට කවදාකවත් නන්නතර වෙච්ච වෙලාවක අපව යන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. ගියත් පශ්චාත්තාපය ඉතුරු වෙනවා. කවදා හරි හිතන්න ගියාට පස්සේ අසංස්කාරිකව මේක ආවා. පශ්චාත්තාප වෙන්න නරකයි. පශ්චාත්තාප වීම තමයි මට තියෙන සාපේ. මට තියෙන හෝනියම මම බුදුන් දුපින් සිද්දේට පශ්චාත්තාප වෙන්නේ දැන් ආධුනිකෙක් වාගේ අද ඉපදිච්ච බබෙක් වාගේ ආශාව ප්‍රසවාස ගන්නවා. අද භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ කරන්න ගත්තොත් නැවත සතිය පිහිටවා ගන්න පශ්චාත්තාප වෙච්ච නොවිච්ච මනසට හැකියාව වැඩි පශ්චාත්තාප වෙන මනසට වැඩි. මෙන්න මේ පශ්චාත්තාපයට තමයි කියන්නේ සදාචාරය කියලා. සදාචාර මිනිහට ආය නැවත ප්‍රතිස්ථාපන කිරීමේ ශක්තියක්. එයාගේ වැඩේම කනගාට වෙන අපරාධේ මිච්ඡර කෙරුවත් මගේ හිත පිට යනවා නේ කියලා. ඒ ඒ ඒ සම්ප්‍රදායට අහුවෙච්ච මනුස්සයාට ඒකාව චිත්තක්ෂණේ නවමු වෙන්න අලුතෙන් ආනපානට යන්න තියෙන ඉඩ අඩු. ඉතින් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි පශ්චාත්තාප වීම මායාවේ ලණුවක්. පශ්චාත්තාප නොවි ඊගාටෙන චිත්තක්ෂණේ සතිය පිටීමේ බුද්ධ ඥානanse සාකි. දැන් මං කවුද සමාදම් වෙන්නේ? මේ වෙලා තියෙන්නේ මට ඕන දේ කරන්න බෑ වතන. අබ්බැහියට මාට පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාපේ අරමුණු කරන්න ගත්තොත් ඉතිපිටි ගම පශ්චාත්තාප වෙනවා. මට දැන් මේක තේරෙන්න පටන් ගත්තා. ඒකත් අනිවාර්යයෙන්ම සදාචාරය. අනිවාර්යයෙන්ම සම්මාදිටියට වැටෙනවා. අනිවාර්යයෙන්ම යෝනිසමනස්කාරට වැටෙනවා. ඒ කියන්නේ වැරද්දෙම ඉන්නකම වැරද්ද දැනගැනීමේ ඥානයයි බුදුහාමුදුරුවෝ මෙතන අගය කරන්නේ. වැරද්ද නැතිකමේ නෙමෙයි. නැතිකම තියෙනකොට අපි අපේ හිත ව්‍යායාම කරන්නේ නැහැ. ව්‍යායාම කරන්නේ පරෝපදේශ රහිතව වැරද්ද ඉන්නකොට මම වැරද්ද ඉන්නවා. යෝගෙම නිවැරද්දත් පේනවා. බුදුසසුන කියනවා වැරද්ද වැරද්ද වශයෙන් දැකපු එක නා නිවැරද්දට යනවයි කියන එක අතවාසියක් විතරයි. ඒක අනික් කරන දෙයක් නැහැ. ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා එම කකුල තියෙන හදනකොට බිම එතන සර්පෙක් ඉන්න බව පාගන්න චිත්තක්ෂණයට ඉස්සලා දැක්කොත් අනින්න ඕනේ දකුණටද වමටද කියලා පොත් දිගාරින්න ඕනේ නෑනේ. නේ? යටින සර්පයා පොළොන් තෙලිසන නැකතක් පළල ඇවිල්ලා දකුණු පය තියලා යන්නද වම් පයද? ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා. වැරද්ද ප්‍රමාණය දන්නවනම් ඒ මනුස්සය යන්නේ නෑ. කවුරක්වත් යන්නේ නෑ. නොදැක්කොත් සර්පයට බැලෙන්න වැඩක් නෑ. අපේ පමාව. අප්‍රමාදය කියන්නේ අර බැරිති යන්නේ ඉස්සෙල්ලා දැනගන්නවා මෙයා ළඟට ගියොත් මෙයා ළඟ කිසිම නෑ මර්සිලස් ගහනවා කාට වුණත් ඊට චිත්තක්ෂණයට දැක්කොත් අනින්න ඕනේ හැදී කල යුත්තේ ගැන අපිට හැකයක් නෑ ඒක බුදුහාමරන්න වගේම ඥානයක් මට තියෙනවා තියෙන්නේ ප්‍රමාවෙන් නැතුව දකින්න එක හිත පිට ගියා අපි ඉස්සර ගිහිල්ලා කොහේ ගියාද දන්නේ නැහැ අපිට ඒක තැනකදී නතර වුණාට පස්සේ වෙච්ච එක ගැන නඩු අහන්න යන්නත් එපා පශ්චාත්තාප වෙන්නත් එපා නැවත අලුතෙන් උපදිච්ච බබෙක් වගේ බිග්ිනර්ස් මයින්ඩ් අරගෙන ඊගාටේ චිත්තක්ෂණයට යන්න පුළුවන් නම් මේකම කරන්ඩ මෙන්න මේ ලෑස්ති මනසෙන් ගිහිල්ලා. මේක වැරද්දක් නෙවෙයි ස්වභාවේ. මම මේකට ලෑස්තිලා යනවා. ඕන තරම් හිත පිට බලය යන යන වෙලාවේ මම මගේ පරිශීණි කරනවා. ඒකට හැම පිටයෑමක්ම තමයි නැවත පරිශීණි කිරීමට විද්‍යාගාරයක් උපකරණ ටිකක් වඩපත් වෙනවා. එතකොට දුකක් නෙවෙයි ඒක ඊට පස්සේ. ප්‍රමෝදයක්. ප්‍රීතියක්. සති සම්පජඤ්ඤයට කාරණාවක්. පස්සද්ධිය සුඛයක්. තවදුරටත් චිත විවිධ ඥාන දකින්න පතන්න ඕනම කිව්ව ඕනේ නැහැ. උඹට පොල්නේ ඵලයන්. මම කරන්නේ අනකොට අහුවෙච්ච තැන නතර කරගත්තා. ට්‍රක් එකට දාගත්තා කියන එක කීප පොලක ਸਰවඥාන්සික දේශනා කරලා තිනවා. ඒ වගේ වැරදිච්චාම වැරදිච්ච බව දන්නවනම් බුදු කෙනෙක්ගේ උපදේශයක් රහිතව එයා බුදු වගේ තමයි. තේරුණාද? ඉතින් ප්‍රශ්න කීයක් තියෙනවා ලිඛිත ප්‍රශ්න? 60ක් විතර. ඉතින් මේක උණුච්ච වෙලා යකට තලා ගන්න තු හරියන්නේ නැහැ. හොඳයි හොඳයි අපි දෙමු මයික් එක දෙමු. මයික් එක දෙන්න කිව්වා. ස්වාමීන් වහන්සේ මේ දැන් අපි කීප දෙනෙක් මේ තික්සක්තනයක් මේක ගැන කතා කරා ස්වාමීන් වහන්සේ. දැන් අපි ඔය අහල් කියන තික්සස්සනය ඊටාම සුළු මොහොතක් ඒකේ කාර්යයක් ඔව් එහෙම කියන සායනස ඉතින් ඒ තික්සස්සනය කියන එක ඔය කියන්නේ චිත්තක්ෂණය කියලා කියන්නේ බුදු දානංශේ සාමාන්‍ය වෙන්නේ අසුරුසනක් කියනවා නමුත් කියන්නේ කාලයේ කැඩිය හැකි අඩුම එකකේ කියන මිසක් ඒ චිත්තක්ෂණය කියන එක මනින්න බෑ ඒ කියන්නේ මොකද්ද මේකේ අදහස් කරේ කියන්න බෑ මේක අඩු කරන එක. මේකද මේකේ තියෙන ප්‍රායෝගික වටිනාකම පෙන්වනවා thin slicing of time කියලා. අපි සාමාන්‍ය කාලය කුටි කුටි පණින්නේ අපි. මොකද අසතිය නිසා. උන්ට සත්‍යමත් වෙච්ච හැම චිත්තක්ෂණයකම සත්‍යාලෝකයට ගියාම කාලේ ඊටාම තුනී තුනී පතුරු වලට කපනවා. එතකොට බලපුවාම මේක මේක කාටුන් වල ඇඳපු එකකින් හදපු චිත්‍රපටයක් වගේ. එක එක රාමු තියෙනවා. රාමුව බොහොම ශීඝ්‍රයෙන් යනකොට ඇනිමේෂන් පටන් ගන්නවා. නාමු එක එක යනකොට අඩු ස්ලෝ එකේ චිත්‍රපටියක් නැහැ. ඒ නිසා thin slicing of time ගිය ගමන් මේ අපි යන නාඩගම විකාරයක් බවට පත් වෙනවා. ඒතකොට මේක චිත්තක්ෂණ හරහා තමයි විස්තර කරන්න පුළුවන්. නම චිත්තක්ෂණය define වෙන්නේ නැහැ. වෙනස්. ආත්මය මම දන්නේ නැහැ අපි කියන්නේ කාටද කියලා. මත් ඒ වෙන එහෙමනම් ඉතින් සමාදම් වෙන එකයි තියෙන්නේ. එහෙනම් බහුවචන මොකටද කතා කරන්නේ? අපි කියන්නේ මොකටද? මාවත් දාගන්න හද. අපි එන්නේ අර කවුරුත් එක්ක කිවිසුම් ගන්න. වේ වේ මොකද? ඒ තමයි අප්‍රමාදේ කියන්නේ. පාඩේ පටන් ගන්නකොටම සතිය පිටවන චිත්තක්ෂණ ඉතාම කුඩායි. සතිය පිට වෙන වැඩි පටන් ගන්න පැය ගාණක් ගියාට පස්සේ අහ ගන්න පටන් අරගත්තොත් අපි කුට්ටියක්ව පැනලා තියෙනවා. ඒ අතතුර විප්‍රියාසය අපිට තේරෙන්නේ නැහැ. ඒක අනිවාර්ය දුකක් බාටපත් වෙනවා. නැත්තම් පේනවා චිත්තක්ෂණයේ චිත්තගෙන බැලුවත් නැතත් මේක පෙරලෙනවා. මගේ වැරද්දක් නෙවෙයි. එතකොට එයා ඒකේ අරගෙන දුක්කටපත් වෙන්නේ. මොකද අර අතපහ වුණාට පස්සේ යාට හිතනවා මේක මම කරගත් එකක් කියලා. යටිපහ වෙනවනේ. යටිපහ වෙන්න දෙන්න එපා. ඒකට කියන්නේ thin slicing of time ඒ තින් ස්ලයිසින් ටයිම් වලට ගියාට පස්සේ නාම ධර්ම රූප ධර්ම දෙකම එකම එකම ভাইබ්‍රේෂන් එකට එන්න ගන්නවා. එහෙම නැත්නම් රූප ධර්ම වැඩි කියලා කියන්නේ උගා ස්ලෝ. අපි සාමාන්‍ය අභිධර්ම කෙනකින් අහන්න රූප ධර්ම චිත්තක්ෂණ 17ක් ජීවත් වෙනවා කියනවා. බුරුද? එවනේ. එවනේ දුකසන්න. නාමද ඈ? ඔව් අන්න මේ හැමෝගේ DVD එකක් බලන්න කියනවා. මේ නාම ධර්මයේ චිත්තක්ෂණ එකක් ජීවත් වෙනවා රූප ධර්මයේ චිත්තක්ෂණ 17ක් ජීවත් වෙන කියන පදනමේ තමයි අපි ධර්මයේ යන්නේ මේක thin slicing of time සතිය හොඳට polish වෙලා යනකොට 90 by 60 ක්ලච් එක අල්ලන්නේ oil වල oil base එකේ තමයි අල්ලන්නේ ක්ලච් ප්ලේට් එකක් නැහැ මේ ප්ලේට් එක fix engine එකට හයි මේ engine එකට මේ වහණේට මේක කැරකෙනවා කැරකිලි කරන මේ ලඟ වෙනකොට ලඟ වෙනකොට මැද තියෙන තෙලුත් එක මේ දෙක මේක ගානට කැරකෙන්න පටන් ගන්නවා ඒ වගේ තමයි මේ අපේ සතිය වැඩි කරන යනකොට මේ ලෝකේ වැඩ කරන න්‍යාය ධර්ම වැඩ කරන ভাইබ්‍රේෂන් එකට කිට්ටු කරනවා. සතිය අඩු වෙනකොට ඒක වෙන ভাইබ්‍රේෂන් එක මේක වෙන ভাইබ්‍රේෂන් එක කනෙක්ෂන් වෙන්නේ. ඒක හරි ෆ්‍රික්ෂන් එක. හරි ඇබරේෂන් එකක් වෙනවා. මේක උන්ටට රත් වෙලා ඉගෙන අප්‍රමාද වෙලා එනකොට ඒ ලෝක ධර්ම තේරෙනවා. ඒ කියන්නේ ඒකට සම ගානට RPM එක නගිනවා. ඉතින් ඒක ඇති අපි එක පාට නගිනවා ආය බහිනවා ආය නගිනවා ආය බහිනවා ඒකම කරලා කරලා කරලා ඉහළම මට්ටමකින් පාත්තගෙන යන්න පුළුවන් වෙච්ච දවසට අපිට මේ සාමාන්‍ය තියෙන දේවල් වලට වැඩිය උඩු උස්සලා බර්ඩ්ස් අයි view එකෙන් බලන්න පුළුවන්. ඒක සඳහා චිත්තක්ෂණේ ඩිෆයින් කරන්න යන්නේ කරන්න බෑ. කාලය කියන එක තියෙනවයි කියන මෝඩකම තිබුණොත් විතරයි චිත්තක්ෂණේ ඩිෆයින් කරන්න වෙන්නේ. කාලය කියලා කියන්නේ හිතමවාගත. පෙර ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ආනාපානසති කමඨහන පටන්ගෙන සුළු වේලාවක් ගත වෙන. සිත විසිරී ගියේය. නැවත කමඨහනට සිත යොමු කෙලිමි. මෙසේ කමඨහන ටික වේලාවක් විසිර යා නොදී කරගෙන ගියෙමි. කය පිළිබඳව සිත ගියේය. එවැනි විට මගේ දෑත් දෙක මත විශාල බරක් පැටවී ඇති බවක් දැනින. නැවත ආනාපානසතියට සිත යොමු කළත් කයගෙන බැලීම සිදු කෙලිමි. ආනාපානසතිය අවසන් වන තෙක් මේ දෑත් දෙක මත බර එසේ දැනුනි. වෙනත් අවස්ථාවක ආනාපානසතිකට කමඨහන කරගෙන ගියේය. සිත කමඨහනේ පවත්වා ගැනීමට හැකිවිය. ඒ අවස්ථාවේ දෑත්වල හිරිගඩු පිපී ගියක් මෙන් දැනින. නැවත කමඨහනට සිත යොමු කෙලිමි. තවත් වතාවක් සිත තැම්පත් වූ විගස ඇඟේ හිරිගඩු පිපී යන බවක් දැනුනි. එසේ වන්නේ මන්ද? මේක ඇත්තටම ඒක අරමුණක සතිය පිහිටවගෙන යනකොට ඒ සතිය පිහිටීම නිසා යථාත් භූත ඥාන දර්ශනය අරමුණට සීමා නොවි බාහිර ප්‍රදේශයකටත් යනවා. අපි දන්නවා ඡායාව සහ අර්ධ ඡායාව කියලා දෙකක් උගන්වන ඔය සූර්යග්‍රහණය ගැන උගන්වනකොට චන්ද්‍රග්‍රහණය ගැන උගන්වනකොට උම්බ්‍රා පෙමුන් පෙනුම්බ්‍රා කියලා ඡායාව සහ අර්ධ ඡායාව කියලා යමක් ඡායාවට අහුනොත් පේන්නේ අර්ධ ඡායාවට ගියොත් ටිකක් පේනවා. ඊගාට එළියට ගියාම 100ක් පේනවා. ඒ වගේ අපි ආනාපාන සතියේට හිත දාලා කරන ආනාපානයේ ඇතුළත විස්තර විතරක් නෙමෙයි වැඩි වෙච්ච සතිය නිසා අහල පහල තියෙනේ වගේ යම් යම් ධාතු ලක්ෂණ මතු කරනවා. දැන් මේ යෝගාවචරය මේ ධාතු ලක්ෂණ මතු කිරීම කරදරයකට ගත්තොත් සති වර්ධනයට බාධාවක් වෙනවා. එයා දැනගන්න ඕනේ දැන් හිත කතා කරන දන්නේ එක භාෂාවයි. ඉංග්‍රීසි සිංහල නෙමෙයි ධාතු මනස්කාරය විතරයි. ඒකට ආනාපාන දිහා බලනකොට ඒ බලන තැන විතරක් නෙමෙයි තමන්ගේ ශරීරයේ උණුසුම් ගති කම්පන චංචල තේරෙනවා. දැන් මේ යෝගාවචර කියන අති බර කිව්වට බර භාවය බර ස්වභාවය බර ගතිය නෙවෙයි මෙයා දැන් අතට දාපු ගමන් මේක බයට චකිතයට හේතු වෙනවා. මේ මට දැනෙන්නේ බර බව. ලෝකේ තියෙන පාඨවි ලක්ෂණය මේ දැනෙන්නේ කියලා අත නැතුව බර බව දැක්කනම් ඒකට බර ස්වභාවත් කියනවා බර ගතියක් කියනවා. ඒක දැක්කනම් යාට තේරෙනවා මේ හිත කෙලෙස් අඩු වෙනකොට දහතු ලකුණු පේනවා. මේ අත බර උනේ අතේ හිරි ගැටපෙමුනේ ශරීරයේ හිරි ගැටපෙමුනේ කියලා අර ශරීර කොටස් මේකට දානවයි කියන්නේ පරමාර්ථ ධර්ම යනවා වෙනුවට ආය සම්මුති ධර්ම ගෙනත් දානවා. මේකට අපේ ලොකු සංජය ඔය ලස්සන වචන පාවිච්චි කරනවා. යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුය. පටවි ධාතු ආවට පස්සේ ආ බර බව පෙන්වනවා. ඇඟේ කැලලකින් පෙන්වන්නේ. නමුත් අපි ඇඟේ කැල්ල පැත්තක දාලා මේ පෙන්වන්නේ පඩවි ධාතුවේ බරබබේ කියලා දන්නවනම් එයා දැනගන්න මේ සත්‍යමත් වෙච්ච බවට ලකුණක් මේ. ඉරිගඩු පිපෙන ගතිය, වැగిරෙන ගතිය, උණුසුම් ගතිය දැනෙනකොට මේ ධාතු ගුණ ඒ ධාතු ඇත්තටම දන්නේ මං ඉන්නේ නහයේද අතේද ගෑණියේද පිරිමියේද පණ තියෙන එකද නැද්ද කියලා ධාතුන්ට නෑ එහෙම වර්ග ભેදයක්. ඒ නිසා යෝගාවචරය මේක කට බඩ නහයි කියලා දාපු ගමන් ආත තියෙනවා. අසහන එනවා. යෝගාවචරය භාවනාට කරන අනුග්‍රහය තමයි ඒ ශරීර කොටස් පැත්තක දාලා බර බව ඉරුගඩු පිපෙන බව නැත්නම් ස්වභාව ගතිය දාකවම එයා බුදුහාමරගේ භාෂාවට ආර්ය භාෂාවට නෑකම් කියන්න පටන් ගන්නවා. ඉතින් සානින් දවසේ යනකොට මේ අතපය අතපට අතපය ගැන බලන වෙනකොට බර බව උණුසුම් බව කියලා මේකට භාව ලක්ෂණ කියලා කියනවා. බලන්න ගියොත් ලොකු සංස කියනවා මේ ධාතුන් මෙච්ච කොච්චර ප්‍රසිද්ධව අනිත්‍ය වෙන්නද්දී අපිට පේන්නේ නැති ධාතු ක්‍රියාත්මක වෙන පසුබිම අත අල්ලපු නිසා. ඒ ධාතු ක්‍රියාත්මක වෙන වේදිකාව මම කියාගත්තොත් ධාතුන්ගේ ක්‍රියාකාරකම් පේන්නේ නැහැ. වේදිකාව පසුබිම සැරසිලි වැත්තක දාලා ධාතු දකිනවා නම් ඒව නිතරම අනිත්‍යයි. අනිතරම ඉසුගලන්න විලාකක්වත් දෙන්නේ නැතුව තැවෙනවා. නමුත් මේ වෙනකොට අත නලියනවා, කට නලියනවා කියපු ගමන් අපි සම්පූර්ණ වෙනස් කතා ප්‍රබන්ධයකට වැටෙනවා. ඉතින් ඒක යෝගාචර කියලා දෙන්න ඕන. අනිද්දාසි භාවනා කරන අතකට වැඩ කියන්න එපා. බර බව කියලා බලන්න කියන. එතකොට ලොකු දියුණුවක් වෙනවා යන. ඒක බාධාවක් නෙවෙයි භාවනාවට අශ්වචිල්ලක් පෙරනිමිත්තක් කියලා ගන්න. දේරුවන් සර්ණයි කර්තෘ ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව කරගෙන යාමේදී නාසය අගට හුස්ම ගැනීමේදී සහ විටවීමේදී දැනීම ඇතිවන අතර මෙසේ ටික වේලාවක් කරගෙන යාමේදී සිත අතීත අනාගත අරමුණු වලට ඇදී යාම සිදුවේ. මේ ටිකින් ටික වේලාව වැඩි කර ගැනීමට හැකියාව පසුගිය දිනයට වඩා අද දින කර ගැනීමට හැකියිය. එක්තරා අවස්ථාවකදී නාසය අගට හුස්ම දැනීම නොදැනී යන අතර සිතුවිල්ල පමණක් හුස්ම ගනිමි. හුස්ම හෙළමි ලෙස පැවතීම සිදුවේ. මෙම අවස්ථාවේදී සිත අතීත හෝ අනාගත අරමුණු වෙත ඇදී යාමක් සිදු නොවන අතර නාසයේ අගට දැනීමද නොදැනේ. මෙවැනි විටක කළ යුත්තේ කුමක්ද? නැවත නාසයේ වෙත අවධානය යොමු කළ යුතුයද? එසේ නැතිනම් සිත වර්තමානයේ පවත්වාගෙන යාම සිදු කළ යුතුයද? තෙරුවන් සරණයි. ඒ දෙකම එකයි. නාසයේ හිත පවත්වනකවත් වර්තමානයේ හිත පවත්වනකවත් එකමයි. එතන ඇත්තම ගැටුමක් නැහැ. ඒ අතර තියෙන වෙනස පුළුවන් නම් පැහැදිලි කරන්න උත්සාහ කරන්න. එතකොට මට ප්‍රශ්න තේරෙයි. නාසිකාග්‍රය කියන එක තමයි වර්තමාන මොහොත කියන්නේ. මේ දෙක අතර වෙනසක් හිතන්න එපා. එක එකමයි කියලා ගන්න. ඒකට සැක උපදවන්න දෙයක් නැහැ. යන පාර හරි. සැකේ විතරයි වැරද්දක් තියෙන්නේ. ඒක පදනම් විරහිත සැකයක්. එහෙම නැත්නම් ඒවට කියනවා අමූලික සැක කියලා. මූලාශ්‍රයක් නැතුව හිත අපේ හිතම කඩප්පුලිය නොකෑමන දහවදොර පට්ට බඳුරු හිතක්. ඕනේ හොඳ දෙයක් මත සැප කරතයි. පන්නාට ඒක මම තමයි ප්‍රශ්නේ. අර්ථ යන කියන දැනීමක් දැනෙන්නේ නැහැ මට. දන්නවා යනවා කියලා හිතෙන් මානසිකාරයක් විදිහට දැනුණාට මේ දැනීමක් කිසිම ස්ථානයක එන්නේ නැහැ. ඒ වුණාට අරමුණෙන් තාමනේ ගිලිහිලා නැහැ තාම අරමුණක සේයාව තියෙනවා මේකට කියනවා රූප පේන්නේ රූප සංඥාව තියෙනවා රූප ගෙවෙනකොට සංඥාව තියලා ගෙවෙන්නේ ඊට පස්සේ සංඥාව ගෙවෙන තුවාලේ සනීපේනකොට කැළල හිටිනවා කැළල ගෙවෙන්නේ පස්සේ හැබැයි දැන් තුවාලේ නැහැ නිසා යෝගාචර දන්න හොඳට දැනෙච්ච ආනාපානෙ තමයි දැන් මේ දැනෙන නොදැනෙන මට්ටමට අවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක මේ ස්ථානයක් පෙන්වන්න බෑ. ඒ කියන්නේ එනර්ජි එකක්ද මැටර් එකක්ද කියන්න බෑ ඒක. මැටර් එක වෙච්ච ගමන් තැනක් තියෙනවා. දැන් එනර්ජි. එනර්ජි තියෙනවා කියන්නේ අනිවාර්ය වර්තමානයේ හිත. ඉතින් එවිට වෙන වර්තමාන හිතක් කියලා ගන්න දෙයක් නෑ. මේ වර්තමානෙට හිත ගැනීමේදී අන්නතර වෙච්ච හිත බලන අරමුණේ වේශ නිරූපණ වෙනස් කරනවා. අපි ඉන්නේ ඒක වෙනස් වෙමින් යන පාරක නිසා දෙකක් කියලා ගන්න එපා. මම ඉන්නේ වර්තමානෙමයි. මම ඉන්නේ ගොරෝසු ආනපනේ සියුම් වෙන තැනක, සියුම් ආනපනේ අති සියුම් වෙන තැනක. ඒකට සැකයේ තමයි එකම බාධා මේ ට්‍රෙන්ඩ් එක කරන්නේ. සැක නොකර ඉන්නවා නම් අපේ නිසක ගතියට අදිමොක්කේ කිය. අදිමොක්කේ මේ ආමතර හොඳ නිදර්ශනයක් දුන්නා මම එදා මම හිතන්නේ මම DVD එක ඇහුවා. කැමතිද කියන්න පොඩ්ඩක්? මම මේක උගුර රිදෙන හින්දා දුන්නේ මේ මේ පොඩ්ඩක් රෙස් කරන්න කියලා. ඒකට වක්වත් උදව් කරන්නේ නැහැ. කොහොමද අධිමුඛය අදාළ නැහැ. අපේ සාකච්ඡාවට අධිමුඛය අනිත් පැත්ත තමයි සැකේ. අපේ මුළු ජීවිතේම අපි ගත කරන සැකේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම දී ඇති පැයක් තුල ලෝකයේ තුල රෙජිස්ටර් ව්‍යවහාර වලට වැඩි ගාණක් දෙක සාද රෙජිස්ටර් වෙනවා. ඒක ලෝකේ සිදුවෙන දෙයක්. මොකෙයි සැකයි. ඇත්තටම දුරාචාරය නොවෙන්න පුළුවන්. සැක ඇති වුණාට පස්සේ ඒකට වළක්වන්න කවුරක්වත් නැහැ. ඒ සැකේ මායාවේ පල්ලවෙනිම උපකරණයක්. උජිලන්නත කිරේ සද්ධාව කියන්නේ පටන් ගන්නකොටම සැකේ වැත්තකට දානවා. ඕන්න මල දානයක් වෙච්චායි කියලා කරපන්. යවිල බුද්ධ සද්ධාව නැති වෙනකොට ඇකේ මතු වෙන්නේ ප්‍රඥාව ස්වරූපය. ප්‍රඥා මුලාවෙන් සැකේ වංචා කරනවා. ඒ නිසා මේ බාහිර ලෝකේ දැනුම කියන්නේ තන්නේ කර සැකේ පදනම් කරගත්ත එකක්. ඒක द्वේෂයේ විහප් මේ මේ විකෘතියක් දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න සැකේ වෙනවා. මේ ලාභෞතික දැනුම. බුදුචානන්සේගේ දැනුමේ තියෙන වටිනාකම තමයි ඒක සද්ධාව කුසල ඡන්දේ අධිපොක්කේ ආදී ඉහළ ඉහළ මට්ටවටපත් වෙමින් ඒ පුද්ගලයා තමන්ගේම සීලය ගැන විශ්වාසයක් ඇති කරනවා. තමන්ගේම සාස්ෘණාංශය ගැන විශ්වාසයක් ඇති කරනවා. සත් ධර්මයේ සංඝයා ගැන තියා වැඩි යෝගන හිත හිත යන්නේ නේ බුදුහාමුදුරු කියලා තියෙනවනේ. ගුරුහාමුදුරු කියනවනේ ඔන්න කමන්නේ කියලා යනවා. ඒක ප්‍රඥාවන්ත හිතන මෝඩ ඇදහිල්ලක් කියලා නෑ. එයාට සාන්තියක් තියෙනවා. සැකේ තරම්ම දුණු කිඩිය පෙති ගන්නවා වගේ අපේ හිත පෙති ගන්නවා. අපිට නිසකව යන්න පුළුවන් නම් මුළු ක්‍රිස්තියානි ආගමේම තියෙන සියලුම සාන්තිය එන්නේ විශ්වාසය මත. අපි හිතන්නේ දර ලොකු සාන්තියක් තියෙනයි මිනිසුන්ට. ඒ තරම් අදහන. ඒක අපිට නෑ කියන්න බෑ. බුදුජානනාංශයේ තියෙන මේ අධිමුඛයේ වටිනාකම පිළිගත්තට මේ ජීවිතයේදීම ඔප්පු කරලා වෙන්නන්න පුළුවන්. In this very life. එයිස අපි මෙයාගෙන් ණයට මුදලක් ගන්න. විශ්නුචක හරියට පස්සේ යාට කියවනවා මේ ජීවිතේ. ඒ නිසා ඒක ආර්ථිකේ බාර ගන්න. ණය ගෙනලා කාලා බිස්නස් කරන්න නැතුව හිටියොත් ඒ ආර්ථික දක්ෂකමක් නැහැ. ණය නැතුව ණය වෙන්නම හොඳ නැහැ. ඒ නිසා ණයට අරගෙනත් බිස්නස් එක කරන්න එපා කිව්වොත් ඒත් හොඳ නැහැ. ඒ නිසා මෙතන තියෙන්නේ මේ ප්‍රශ්නේදී සැකේ විතරයි. මම මේ කතා කරන සැක නැතිකරන මේ ආනාපානයි කියලා බලන්න මේ ඡායාව ආඩේ රූප සංඥාවත් වර්තමාන දෙකම එකයි කියලා ගන්න. ඉදිරියට අනේකයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස මා එදිනෙදා ගත කරන සාමාන්‍ය ජීවිතයේදී දකින අසන දැනෙන දේ සම්බන්ධයෙන් මට විදර්ශනා අදහස් ඇතිවේ. මිනිසයන්ගේ සතුන්ගේද සිරුරු වෙනිවිද අශුභ කොටස් මනසිට මැවී පෙනේ. සත්වයකයි කිසිවෙක් නැති බව අනාත්ම බව පෙනේ. මේ සිදුවන්නේ පෙර සැලැස්මකින් හෝ භාවනාවකින් තොරවයි. නමුත් වාඩි වී විශේෂයෙන් භාවනා කිරීම උත්සාහ කළ විට සිතක් නොඑක් අරමුණු කරා යයි. නැතොත් සිත අලස වී නින්දට යයි. භාවනාව දියුණු කරගෙන මාර්ගඵල ලබා ගැනීම සඳහා මා කළ යුත්තේ කුමක්දයි පහදා දෙන්න. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සුව අත් වේවා. ඒ මුල් ටික අහනකොට මට හිතුනේ මේ ද්වේෂයේ වංචනික ස්වරූපයට විදර්ශනා කියලා නමක් දාගන්න. විදර්ශනා කියලා තියෙන්නේ වංචනික ද්වේෂයකට. මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන්නේ නොද්දකින් නොපතන් නොදොමකින් කියන එක. කවුරු අනිච්චන් දුක්ඛං අනත්තං කිව්වත් ඒ මනසට අනිච්චන් දුක්ඛං අනත්තං නම් ඒක පේන්න ඕනේ මිසක කියන්න ඕනේ නැහැ, පටවන්න ඕනේ නැහැ. ඔකට විදර්ශනාව කියන්නේ බෑ. ඔකට කියන්නේ වංචනික ස්වභාවයේ ද්වේෂය වැඩ කරනවා. ඉතින් මේක හරි කියලා හිතාගත්තොත් එයා නිතරම පපඩම් බැදෙනා වගේ බැදි බැදි මොනම දෙයක සුන්දරත්වය දකින්න බෑ. මම බුදුචෛනන්සේම අසුන්දර වස්තුවක් නෙවෙයි ලෝකේ තියෙන දෙසිසක් මහ පුරුෂ ලක්ෂණ සහිත 80ක් ව්‍යංජන සහිත පුරුෂයෙක් කියා ගන්න බැරි තරම් මහා පුරුෂ ලක්ෂණ තිබිලා තියෙනවා. එච්චර සුන්දර වස්තුවක් ලෝකේ තිබිලම නැහැ. දැන් ඔක්කොමලා බුදුරජාණන්සේ අනිච්ච දුක්ඛ අනත්තම් වල දාන්න හදනවා. එනිසා ඔය මුල් හරිය කියලා තියෙන කතාව සුත්තමේ ඥානේ පැලහීම නිසා Taman ගුප්ත ගන්න ඊයකින් යන ගන්නවා වගේ වැඩක්. අද ඒ බුදුම සාන්ති කියනවා මේක හැම වෙලාවෙම දුකම දෙන්නේ මේක හරියට පාවිච්චි කරන්න දන්නවනම් මේ සුත්තමේ ඥානේ හරියට පාවිච්චි කරන්න දන්නවනම් ඒක බාධා කරන්නේ නැහැ. එනිසා මේ හැමදේම අසුබ බලමින් අනිච්චන් දුක්ඛං අනත්තම් බලමින් මරණානුස්සතිය බලන මනුස්සයා මට ඈත ඉඳලම කියනවා අත්ති කිලමතාන යෝගේ ඉන්නේ. අමාරුයි කොට ඉතින් ආ හිතනවා නෑ නෑ මම මේ කියන ධම්මජීවහමරට වඩා මම ධාර්මිකයි මොකද මම නිතරම අසුබ වඩනවා කියලා. මේ මේ මෙසේජිස්ට් සැඩිස්ටික් මෙන්ටැලිටි එක. ඒගොල්ලන් හරිය ආසයි මේ අනිත්‍ය භාවනාව කතා කරන්නේ. අනිත්‍ය භාවනාව ඇත්ත බුදුන්ස කියලා තියෙනවා මරණානුස්සතිය කියලා තියෙනවා අසුබේ කියලා තියෙනවා. ඒක තියෙන්නේ තෙරපි ටිකේ මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එකක්. ඒක ඕවර් ද කවුන්ටර් ගන්න බෑ. ඒක ප්‍රෙස්ක්‍රයිබ් කරන්න ඕනේ කමන්න රාගෙ වැඩි නම් විතරයි යෝග කරන්නේ. ද්වේෂෙ වැඩි එකන කරපු ගමන් පිස්සු හොඳ ඒක හැදෙනවා. සාමාන්‍ය පිස්සු හොඳ ඒක වඩටපත් වෙනවා. ඉතින් හිතනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් අසුබේ වඩන්නේ කියලා. ඉන්නේ මොකද්ද? තණ්හ ද්වේෂයක. එයාට විපස්සනාට කරන්න බෑ. එයා විපස්සනා කරෙන්නේ නැහැ. මොකද විපස්සනා කියලා අඳුනගෙන තියෙන්නේ වංචාගත ද්වේෂය. වංචාගත ද්වේෂය තමයි දැනුම කියන්නේ. ඒක තමයි බයිබලයේ තියෙන ප්‍රධාන සහපය. මේ root of knowledge කියනවා. පාරාදීසයේ තිබුණු ගහේ යේසුස් සංස්කෘමවල ආදම් මේවමවල ගහක් නවල කිව්වා මේකේ තියෙනවා ගහක් කන් gediyak කන්න එපා. කෑවේ නැත්තම් වල සමාදානේ අහිංසකව ඉන්නවා. සර්පය ඇවිල්ලා කිව්වා ගෑනිට කතා කරලා පිස්සු මේකේ දැනුම තියෙන්නේ. කාලා බලපන්. විජු කැමති නැහැ ඔබ දැනුවත් වෙනවට. අනේ ගෑණි ටිකක් කාපු ගමන් ලැජ්ජාව මතුණා. ලිංගේ වහගත්තා. මුනුසයා දිහා බලනකොට මිනිහා තාම ලිංගේ වහගෙන නැහැ. මිනිහට බය ලැජ්ජ නැහැ. මිනිහා ඉන්නේ සාමාන්‍ය අහිංසක. ඊටසිකෝ අනේ මේ දැනුම ඛණ්ඩ කියලා ආදම්ට දුන්නා. ආදම්නුත් කෑවා. ඊට පස්සේ දෙන්න රමණීය කරා. දෙන්න ලිංගේ වහගත්තා. අනිත් දවසේ තෙයන්නාසයට කොට දෙන්න දෙපැත්තටලා ඉඳගෙන බයලජ්ජා කරන එම්බරියා බරි පැංගිරි කර කර මොමරි පපා ඉන්නවා. ඊළඟට මොකද කරන්නේ වෙලා තියෙන්නේ මොන්න මේ ෂෝක් එකට හිටපු දෙන්නා. ගහදියා බලනකොට ඉදිය කාලා. ඉදිය කියන්නේ දැනුම. ඥානෙ. කියන්නේ භෞතික ඥානෙ. එනිසා අපි මුළු මේකට කියන ancestral guilt. ඔරිජිනල් ගිල්ට් මම හැම මානවයම විඳවන්නේ මේ පාපෙට. පුරුමේ ස්වාමීන් වහන්සේ කියන පඬිස්සස්ථාම ඥානවන්ත කියනවා දැනුම හැම වෙලාවෙම හානි කරන්නේ මාස්ටර් කරන්න දන්නවනම්. ඒක පාවිච්චි කරන්න දන්නවනම් දැනුම හැම වෙලාවෙම හානි කරන්නේ. ඒ නිසා දැනුම තිබුණාට දැනුමට යට වෙන්න එපා. දැනුම සේවකෙක් කරගන්න. දැනුම බලේ බැලේ කරගන්න තමන් ඉන්න මාස්ටර් වගේ. නැත්තම් අපි හැම ඊගාව ඩිග්‍රී එකට කටපාඩම් කරන සාකල් ඩිග්‍රී එකට මාස්ටර් වෙන්න වෙනවා අපි බැලෑ වෙනවා. ඉතින් රැට නිින්ද යන්නේ නැහැ පාස් වෙනකන් ඉන්න බෑ ටෙන්ෂන් එනවා. මොන මගුලාවත් ඒක මගේ සේවකත්වයේ ඉසාව යොදනවා මිස මම දැනවන කොට පහදින්නේ. අද අධ්‍යාපන දෙපාර්තමේන්තුව එව්ව කියන්නේ ඔබ ඩිග්‍රී ගාවේ නැත්නම් ඔබට ජොබ් එකක් දෙන්නේ නැහැ කියනවා. ලංකාවේ බුද්ධ ආගම නෙමෙයි කතෝලික ආගම පැතුරේ කොහොමද? ඉස්කෝලේ ටිකක් හැදුවා. ඉගෙන ගන්න නැති අයට දෙන්නේ නැහැ යුවා අසාවල්. ඉගෙන ගන්න නම් බෞද්ධිස්ම වෙන්න ඕන. කරයි. ඉස්ලාම කිරුවේ මොකද්ද? ඕල්කොට්ටුම ඇවිල්ලා බෞද්ධ විශ්වවිද්‍යාලෙ පිහිටෙව්වා. ප්‍රෙස් එකක් හැදුවා. ඒගොල්ලෝ හිතුවා අච්චු ගාපු සියල්ලම දේ සුද්ධ ලියවිල්ල කියලා. ලංකාවේ කෙරුවේ ඒක. අර මිනිස්සු කෙරුවේ ලංකාවේ ප්‍රෙස් එකක් හදලා සිංහලෙිනු අවදි බව. විලානකාරී සම්පූර්ණ දෙක ලියනකොට අන්න සුද්ධ ලියවිල්ල අනිත් පැත්තෙන් ඉන්න ගත්තා. ඒ නිසා දැනුම පාවිච්චි කරන්න. හැබැයි සේවකෙක් විදියට. දැනුමට සලුට් ගන්න යන්න එපා. එතකොට දැනුම අපිට අර වගේ වංචනික ධර්ම වැඩ කරනවා. ඒක නිසා මේ ලියුමේ මුල් කොටසෙන් මට පේනවා ඒක හදා ගන්න කරුණා කළ මම මේකටත් බලපෑම් කරන්න හදනව නෙවෙයි. ඕක නෙවෙයි විපස්සනාව කියන්නේ. අනිච්චං දුක්ඛං අනාත්තං එක එකට කරුණක් තියෙනවා. අනිච්චතාවය අනිච්චානුපස්සනාව අනිච්චානුපස්සනා ඥාන කියලා තුනක් තියෙනවා. අනිත්‍යතාවය වැටහෙන්නේ නැතුව අනිච්චානුපස්සන කරන්න බෑ. අතහලා දෙන්න බෑ ඒකේ ද්වේෂය. තෝ තෝ තෝ හැඳි ගෑවිය කියන එක තමයි අනිච්චක් කියන්නේ. සාමාන්‍ය ලෝකයෙන් දෙකිතෝ හැඳි ගෑවිලා වල කියලා කියන්නේ. ඒ වගේ. එහෙම නෙවෙයි හැප්පදීම හැඳි ගෑවිලා යනවනම් ඒකට අනිත්‍යතාවය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා පළවෙනි ටික හදාගන්න හදනකොට ඒ පස්සේ කියලා තියෙන භාවනාවේදී ඒ පාර නිවැරදි වෙයි. ඔය පාරම තමයි දෘෂ්ටියක නිවැරදි වීමක් වෙයි. ඒ නිසා කිසියම් දෙයක් ඔළුවට දාන්න යන්න එපා. අනිච්ච දුක්ඛ අනත්තං අනම්මන ඇති දේ ඇති හැටියට බැලීම කියන යථාව දර්ශනය නැත්නම් භූතම් භූතතෝ පස්සත කියලා එන දේ බලන එක තිබුණොත් පැටලවිල්ලක් එන්නේ ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව සඳහා ඉඳගෙන මුලින්ම මගේ කය ගැන පරීක්ෂණයක් කිරීමට සිදුවිය. මට කිව්වේ නැහැ. <laughs> ආනාපානසති භාවනාව සඳහා ඉඳගෙන මුලින්ම මගේ කය ගැන පරීක්ෂණයක් කිරීමට සිදුවිය. එය එසේ කිසිම කමටහනක් නොකොට කය දෙස බලා සිටිමි. ඒ අවස්ථාවේ කිසිම බාහිර අරමුණේ අරමුණක් ගැන සිත යොමු වූයේ නැත. විනාඩි 15ක් පමණ මෙසේ සිටීමෙන් පසු නිදිමත ගති ඇතිවිය. එවිට ඒ ගැන සිතා මගේ සිතේ රාගයේ ද්වේෂයේ අඩු වී ඇති බව සිතින් සිතුවත් සමගම මට හෘද ස්පන්දනය දැනුනි. මම ඊට ප්‍රබල ලෙස දැනුනි. ඒ ගැන ඒ අවස්ථාවේ එසේ එසේ තියා මම ආනාපානසති කමඨහන ආරම්භ කිරීමට යොමු වෙමි. හෘද ස්පන්දනයේ සුළු වේලාවකදී නැවතුණි. මෙය නිවැරදි ක්‍රමයේද? පෙරුවන් සරණයි. ඔයගෙ මෙන්න මේ විදිහේ මුළු ලිපිය ගැන මතයක්ම ඒක මත පළ කරනවා නම් මොනවත්ක්ම කරන්නේ නැතුව කය දිහා බැලුවයි කියලා කියන්නේ කය තමයි අරමුණ. අරමුණ නැති එකක් නෙවෙයි ඒ කතා කරන්නේ. කය අරමුණ කරා කියන එක තමයි මේ කියන්නේ. කය ගැන පරිශීලනය කරා නැත්නම් කය ආරමුණු කරා හොඳයි. එතකොට එහෙම කරනකොට කයට හිත ගියා නම් මේ මූලික ආධුනික සතිය එන්නට අරගෙනවා සති මාත්‍රාව හරියනවා. ඊට පස්සේ යාට තේරෙනවා දැන් මේ කයේ ඉඳ ඉඳ ඉඳ කය ආරමුණු කරගෙන කය ආරමුණු කරන හිතට කයට රාග කරන්න බෑ. කය ආරමුණු කරන කය ආරමුණු කරන හිතට සතියට කයට ද්වේෂ කරන්නත් බෑ. ඒතර මේ දෙක නැති වෙච්ච ගමන් මොහේ නැගිටිනවා. නිදිමත වෙනවා, කම්මැලි වෙනවා. එතකොට යෝගාචර දැනගන්න ඕනේ වැඩේ විතරක් නෙවෙයි ප්‍රතිඵල දෙකුත් ලැබිලා තියෙනවා. කියන්නේ දැන් රාග ద్వේෂ නැගිටින්නේ නැහැ. මේ වෙනකොට මොහේ එනවා. ඒ කියන්නේ රාග ద్వේෂ නැහැ. ඒකට මේ පැමිණෙන මොහේට සාදර වුණොත් ඒකත් ශක්තියක් බවට පත් වෙනවා. ඒකට තමයි තේරෙන පටන් ගන්න මේවා එක එකන එක එකන තට්ටු මාරු ක්‍රමයක කො රාග එනවා, කො ద్వේෂ එනවා, කො මොහේ එනවා. මේ එකකටවත් න්‍යාය පත්‍රයක් නැහැ. මට එකකටවත් තරහ වෙන්න ඕනේ එන එකන අඳුන ගන්න එකයි කරන්න ඕනේ එහෙන් බලන්න ඉන්නකොට ඉන්නකොට මේ කය කියනවා වෙනුවට කය හෘද වස්තු ස්පන්දනය එතම නියපොතු වල නිකම් පිම්බෙනවා හැකිනවා වගේ දැන් කන් සිඩු දඟලනවා වගේ ඇස් කෙවිනි කහනවා වගේ කාට දෙවැත්ත නැරිනවා වගේ මොනිසර දෙබරයක් බැඳලා වගේ පොඩි පොඩි පොඩි ලකුණු පෙන්නනවා ඉතින් මේ කය තමයි මේ පෙන්වන්නේ. කය තියෙනවා කියන එකට ලකුණු පෙන්වන්නේ මේ අනුහුරුයි. يعني නැති නිසා නෙමෙයි මම බලලා නැහැ. එම් බලාන ඉන්නකොට ඉන්නකොට ගමන තේරෙනවා අර සති ධාරාව තියෙනවා හැබැයි කවදාකවත් Taman අපේක්ෂා කළ දෙයක් නෙමෙයි පේන්නේ සතිය පවතින විවිධ දේවල් අරමුණු වෙනවා හරියට කියනවා විවිධ මල් වර්ග අරගෙන එක මල් මාලයක් අමුණනවා වගේ එක එක මලේ එන එක අමුණගෙන අමුණගෙන යනවා එක එකම જાති මල් නෙවෙයි ඒත් මල් මාලයක් හැදෙනවා කාම සතිය වේපුල්ල භාවයට අකන්න පහකටපත් වෙලා නැහැ හැබැයි පටන් ගන්න තියෙනවා පටන් අර ගන්නකොට අරගෙන තියෙන්නේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි උරගා බැලිය හැකි අරමුණක් නිසා ඊට ගියත් එයාට තියෙනවා දැන් ඇන්කර් එකක් අරමුණක් හිටින්න තැනක් මේක දිගට කරගෙන යනකොට මේක ඇතුළේ තියෙන මේකට සමීප වෙන්න වෙන්න දීර්ඝ කාලයක් සතිය පවතින පවතින ඒ දෙන්න ඇතුළට ලං වෙනකොට අමුතු චුම්බක ශේෂ්ත්‍රයක් හැදෙන්න පටන් ගන්නවා. Taman ඉන්නේ අරමුණත් එක කියලා ඒ ඒ චුම්බක ශේෂ්ත්‍ර ගියාට පස්සේ ඒක ඇඳුනුම්කම වැඩි වෙන්න එකට වැඩ කරන්න වැඩ කරන්න පටන් ගන්න පටන් ගන්න ඒ කයි පෙර නොදැක්ක පැතිකඩ පෙර නොදැක්ක සටහන් ආකාර පේන්න පටන් ගන්නවා. ඔක්කොම මැණික් මේ අතලක මැණික් අහුලනවා වගේ අහුලනවා. ඒ හිතලුවක් නෙවෙයිනේ ප්‍රත්‍යක්ෂයනේ. බලන්න බලන්න බලන්න මේ දෙක කයයි හිතයි නැත්නම් අරමුණයි හිතයි සමීප වෙන්න පටන් ගන්න එක මූලික ජවනිකා ටික වගේ තමයි පේන්නේ. එනිසා මේ විදිහටම දිගට කරගෙන යන්න බලාපොරොත්තු දෙන්නේ නැතුණාට පෙනු නැතුණාට සති ධාරාව තියෙන බවට අර බලන්න. ගරුකටු ස්වාමින් වහන්සේ මම ශ්‍රද්ධාවෙන් ප්‍රීතියෙන් භාවනාවට හිඳගත්ෙමි. පළමුවෙන්ම මූල කෘත්‍ය සිහිපත් සිහියෙන් කළෙමි. වන්දනා කරන විටම තුන්රුවන් ගැන සිහි කළෙමි. සිහිය හොඳින් පිටුවාගෙන සිටියෙමි. විනාඩි කිහිපයකින් මගේ නාසයේ ඉදිරියෙන් නොපැහැදිලි ආලෝකයක් දිස්වන්නට විය. ඒ ටික වේලාවකින් ක්‍රමානුකූලව පැහැදිලි ආලෝකයක් බවට පත්වෙයි. ඒ රික්තයක් තුලින් ඇදී යන ආකාරයක් දැනේ, පෙනේ. එහි වේගය ක්‍රමයෙන් අඩුවේ. පිටකයේ වලාකුලක් බඳුය. පැහැය ලානින් මහනෙල් පාටය. කොහොමුණ කොහොමුණත් ආලෝකය ගැන නොතකා මම මූල කෘත්‍ය අවසන් කර අනාගතයට ආනාපානයට බැස්සෙමි. මගේ වම්නාස් පුඩුවේ වැඩි හුස්ම රැල්ල එන හැටි තියන විට එය වැඩි යන තැනත් නිරීක්ෂණය කළෙමි. උත්සාහයෙන් සතිය පිහිටුවෙමි. ක්‍රමානුකූලව හුස්ම රැල්ල සියුම් වන්නට විය. මම දක්මින් සිටි ආලෝකයේ නොසෙල්වි ලානිල් පැහැෙන් මගේ දර්ශනපතය පුරා විය. මට මගේ ප්‍රාශ්වාස රැල්ල සොයා ගැනීමට බැරි තරම් සියුම් විය. ආශ්වාස රැල්ල අමාරුවෙන් සොයාගෙන භවනා කරගෙන ගියෙමි. මොහොතකින් මගේ හුස්ම රැල්ල මට නොදැනිනි. ශරීරයේ පුළුන් පුළුන් ගොඩක් බඳු විය. ප්‍රීතියක් දැනුනි මට දැන් දිගටම භාවනාව කරගෙන යාමට හුස්ම රැල්ලක් නැති බව වැටහුණි ප්‍රශ්නය ස්වාමීනි මම කුමක් කළ යුතුද මට මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට උපදෙස් දෙන්න ඒ ආලෝකයේ සමාධියද මම බුද්ධ වන්දනා කරන විටත් එය දිස්වේ එතකොට මේ රචනය ගැන මගේ අදහසක් ප්‍රකාශ කරනවා නම් මට ආනාපානෙ වැටුණා කියන තැනට ඉස්සලා ලියපු සේරම ලකුණු කැපීමට හේතු වෙනවා. පටන් ගන්න එතනින් පටන් ගන්නවා රචනයේ ලකුණු ලැබෙනවා. ඉතින් අනවශ්‍ය ජවනිකා දෙකක් කියන්න හදලා අර ලස්සන රචනයේ තියෙන ලස්සන භාවනා තොරතුරු අනවශ්‍ය තැනකින් පටන් ගන්න. ඒ කියන්නේ කමඨහන වාතාව පටන් ගන්න මූල කර්මස්ථානයේ බුදුපත් වෙච්ච තැනි. ඊට ඉස්සෙල්ලා යන්න පටන් ගැනීමෙන් අපි මේ පටන් ගන්නකොටම අවුලක් ඇති කරනවා. ඒක පැත්තක දාන්නකෝ. අන්තිමට අහනවා වන්දනා කරනවත් ආනබනවත් මේ ආලෝකේ පේනවා කියලා. මම කැමති දැනගන්න මේ ආලෝකය Tamanට ආනාපානේ බැලීම හෝ වන්දනාවට බාධා කරමින් මතුවෙනවද? එහෙම නැත්නම් ආලෝකයේ තියේදී Tamanට වන්දනාව කරන වන්දනාව හෝ ආනාපානේ කරන්න පුළුවන්ද කියන එක මම දැනගන්න කැමතියි. මේක බාධාවක්ද නැත්නම් ඒක තියේදී Tamanගේ වැඩේ කරගෙන යන්න පුළුවන්ද? ඒ ඒ ආමන්ත්‍රණය කරන්නේ ලියුපෙකන. ඒක විස්තර කරන්න නැතුව බාධාවක්. එහෙමනම් මේක අයින් කරන්න ඕනේ. එච්චරයි. අපිට ඕන කරන්නේ ආනාපානේ නම් ඒ ආනාපානේ බලා ගැනීමේදී මතුවෙන <clears throat> ආලෝකයට විදර්ශන උනට උපක්ලේශ කියනවා. ඒකට අපි දැනගන්න ඕනේ අපි අපි කියන කොල්ලේ කරනවා කෙල්ලෙක් බලන්න. ගියාට පස්සේ කෙල්ලගේ නංගිත් එක්ක ලව් කරනවා. ඒකේ ඉතින් හම්බ වෙන්නේ නැහැ නේ සහයෝගයක්. අක්ක දෙන්නයි ගෙනියලා තියෙන්නේ. ළඟ ඉන්න කෙල්ලෙක් ඇහ ගහනවා බලනකොට මේ කෙල්ලගේ නංගි. සංගීත තව කාල වයස ඇවිල්ලා නැහැ. ඉතින් මෙයා පටන් ගන්නවා අමතර ප්‍රේම සම්බන්ධතාවයක්. ගියනම් නම්බුකාර විදිහට කපුවෙක් එක්ක කේන්දර වල තමයි. නමුත් අක්ක දෙන වෙනකොට නංගිත් එක ලව් කරනවා. මේක තමයි මුළු සංසාර පුරාට අපිට වෙලා තියෙන්නේ. අපි විද්‍යේ වඳුරට ආවට උනාට වදින්නේ වඳුරට. ඒ නිසා භාවනාදී ලැබුණත් ප්‍රතිඵලයක් වශයෙන් අතුරෙක් වශයෙන් ලැබුණත් මේ ටික අයින් කරන්න බැරි තරම්කල් අපිට ඒ ඉදිරිපත් වෙන පස්සේ ආපු අඟ ලොකු වෙනවා ඉස්සලා තියෙන කන පුංචි වෙනවා. අපි කියලා තියෙනනේ පස්සේ ආපු අඟ ලොකු කරගන්න යන්න එපා. ඉස්සලා ආපු කනට වැඩිය කියලා එක කියන්නේ ගුණමකුකම කියලා. ඒ මොකද පස්සේ කනේ අඟේ ඉඳලා කන කනවා. ඒක ඊගා උපදේශි. එනිසා හොඳට මතක තියෙන භාවනා කරනකොට ලැබෙන ප්‍රතිඵලයේ පවා මනාපමනාප දෙකට වැටුනොත් ඒක බාධාවක් වෙනවා. කොයි දේ වුණත් එකයි. ආලෝකේ වුණත් එකයි, අන්ධකාරය වුණත් එකයි. ඒ නිසා කියන මතුවෙන හැමදේම කරන්නේ මම සතිය කඩන එක විතරයි මගේ. ඒසයික දැක්කට නොදැක්කාසේ යෑම කියන කතාව බුදුහාමුදුරුවෝ කියලා තියෙන අහලා තියෙනවා. ඇස්සත් එනම් අන්ධෙක් වගේ හිටපන්. කංගත් එනොත් බීරෙක් වගේ හිටපන්. ඇහුනට නැහුණා වගේ හිටපන් කියලා තියෙන්නේ මොකද අපි දැන් කළ යුත්තක් තියෙනවනේ. ඒ නිසා බලන්න මේ ආලෝකය බාධා කරන්නේ නැතුව සාධකුණාන ප්‍රශ්නය නේද? ඒක තව තවත් ලඟ වෙලා ආනපන බලන එකයි තියෙන්නේ. දැන් මේ සුද්ධිය ඇති කරන යන්න ඒ නිසා ලැබිච්ච ප්‍රතිඵලය බාධාවක් කරගන්න එපා. ඒ බලන්න ගිය ගෙදර පොඩි නංගිලා හිටියට ප්‍රශ්න නැහැ. අක්ක බඳලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. නංගිය බැලස්ස නැති ඒක වෙනම කතාවක්. <laughs> අපි ඉස්සෙල්ලම පටන් ගන්නකොට තුන සාකච්ඡා දෙකක් කරන්නේ අපි. මේ අරමුණ පටන් ගන්න වෙලාවේදී අරමුණක තිබුණ තැන ඉඳලා තමයි අපේ හිත අරමුණ නැත්තෙන් යන්නේ. ඒකට ප්‍රශ්නයක් අහන්න ඕන අරමුණ තියෙන එකද හොඳද නැති එකද හොඳ කියලා. මොකක්ද ඒකේ උත්තරේ? තියෙන එක ප්‍රශ්නයක්ද නැත්නම් ඒක සුභාසින්තනයක්ද? ප්‍රශ්නයක් කරගන්නවා මොඩගමින්ද. උකට තමයි තකතිරුකම කියන්නේ. මොහේ අවිද්‍යාව දැන් මේ ලබාගත් කරදරයක් නැත්නම් ඒ කියන්නේ අපි ට්‍රැෆික් ජෑම් එක හිර වෙලා ඉඳලා දැන් පාර හම් වෙනවා දිගටම දැන් මොකද කරන්න කියලා අහනවා නතර වෙලා. ලකෝ මේ ට්‍රැෆික් ජෑම් එකේ ඉන්නකොට තේරුණා නැද්ද මේ වාහන ඇතුළේ ගමන කරගනි. අයියෝ කිසි පාරක් නැහැ වෙරටි පාරක දන්නේ නැහැ යන්නේ වාහන මොකුත් නැහැ නතර කරලා ඉන්නවා. අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආතාවක් මනසේ ඉන ගැළවේ තියේද මේ ගැළවීමක් කියලා කියන්නේ. හැබැයි ඉදිරිපත් කරන මම ස්තුති වන්දන අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගර්ථර ස්වාමීන් වහන්සේ කාමච්ඡන්දයෙන් නිරන්තරවම බැටකන යෝගාවචරයාට වරහන් ඇතුලේ භාවනාවට යොමු වූ යම් ධර්ම දැනුමක් ඇති කෙනා. ඒ ඒ අවස්ථාවල ඇතිවෙන කාමච්ඡන්දය හඳුනාගත හැකි වුවත් ඒ කාමච්ඡන්දය ඔස්සේ සංස්කාර නොකර සිටීමට නම් කුමක් ප්‍රගුණ කළ යුතුද? මොන ප්‍රතිපදාවක්? අපි ඊයේ බණේදී ඒක ප්‍රොපස්පුලින් මම සඳහන් කරා. ඒක බලන්න වැඩි අදාළ වුණෙත් නැහැ. කාම ගුණ කියන එක අපි අඳුර ගන්න ඕනේ. කාම ගුණ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය. තහරක බාන රත්තරන් මිනිමුත් වෙණි කපි. අපි ධම් භෞතික සම්පatti කියලා තියෙන්නේ. ඒ කාම ගුණේ ගත කරන ජීවිතය අපි කියනවා ගෘහස්ත ජීවිතය කියලා. ඒ ගෘහස්ත ජීවිතය ගැන කලකිරිලා හෝ දැනගෙන යම් කිසි කෙනෙක් කාම ගුණෙන් අයින් වුණාට පස්සේ කාම ගුණ ගිය හිතට කාම සංඥා තමයි කරදර කරන්නේ. කාම ගුණේ නිකන් යන්නේ නැහැ. එයා කාම ගුණ කාම සංඥාව තියෙනවා. කාම සංඥා තමයි කාම ඡන්දේ කියලා කියන්නේ. මේ කාම ඡන්දේ මතු උනේ කාම ගුණේ නැති නිසා. කාම ගුණේ ඉන තාක්කල් කාම ඡන්දේ තියෙන බවක් දන්නේ නැහැ. ඒසහා කාම ඡන්දේ කියන්නේ අත අබිනිෂ්ක්‍මණේ කෙරුව බවට හම්බ වෙලා සංඥාවක් හැම කෙනෙක්ම වැරදිට කියවන එකක්. ඒක දැනගන්න ඕනේ කාමගුණ තියෙනකම් කාමච්ඡන්දයක් කියන එක හිතේ තියෙන බවවත් දන්නේ නැහැ. කාමගුණ අයින් කෙරුවට පස්සේ කාමච්ඡන්දයව දැන් ඒකට අඬනවා. බුදුදා මේක ඇත්තටම ගීගී අතහැරීම අපිට බුදුහාමරෝ දාපු ප්‍රශ්නයක්. අපි මේ ගීගී අතහැරින්න උපදිච්ච જાතියක් නෙවෙයි. නිසා මේ ප්‍රශ්නෙට උත්තරය අහන්නේ බුදුහාමරෝනේ. බුදුජානක කියන ඔබට කාමයේ අතහරන කාමච්ඡන්දේ එනවා නැත්නම් කාම සංඥා වෙනවා කාම සංඥාව අතහරින්න රූපාරම්මණයකට හිත දාන්නේ කියනවා. කායනුපස්සනාව. ඒ කායන වචන හිත ගියාම කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ. දැන් ඔන්න කයේ හිත හිටි නැත්නම් ආශ්‍රව ප්‍රසද්දේ හිටිනවා. ඒක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. ඒකට කියන්නේ අපි රූප කර්මස්ථානේ තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ බය සහ ලැජ්ජාව සති සම්පජාන සති සම්පජාන්නේ සඳහා උපකාරක ධර්මයක් බව ධර්මදේශනාවට සවන් දීමේදී වැටහුණා. මේදී බය වශයෙන් තේරුම් ගත්තේ මේ ස්වરૂපය මේ ස්වરૂපය යන කුමක්දයි දැන දැන සංසාරය යන කුමක්දයි දැන සංසාරය පිළිබඳව ඇතිවන බයයි. ඒ පැහැදිලි කර දෙන ලෙස নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඒකට කියන්නේ මේ පවට බය. පවට බය නෑ, පවට බය තියෙනවා. පවට ලැජ්ජාව තියෙනවා, පවට ලැජ්ජාව නෑ. ඒ නිසා පවට බය තියනවට හිරි කියලා කියනවා. පවට ලැජ්ජාවට ඕතප්ප කියලා කියනවා. හිරිඕතප්ප ඒ නිසා මේ හිරිඕතප්ප පෙන්නකොට කියනවා කුරුළු පිහටක් පහන් තිරයකට ලං කරනකොට ඒකේ පැනලා ගිනි ගන්නෑ උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට එනවනේ ඉන්දට ලං වෙන්න ලං වෙන්න මේක ඇඹරි ඇඹරි ඇඹරි ඇඹරි මැකි පැකිලි පැකිලි පස්සට ඒ වගේ තමයි අවදිහවට යනකොට සදාචාර සම්පත්‍ය එක්කනට ගැටුමක් ඇති කරන්නේ බේරෙන්න හිතනවා අත දාන්න යන්නේ නැහැ ඒ පවට බය සහ ලැජ්ජාව නිසා. ඒක නැති කෙනා එක්වර අසාධාර්ණ වළක්වන්න හදනවා. Taman මේ ඇඳුමකින් තොරව ඉඳගෙන ගිනි නිවන්න හදනවා. ඒක තමයි පිච්චෙනවා. එයා දන්නවා මේ වෙලාවේ මම අරසා නැහැ නිසා කරන්න තියෙන්නේ ලැජ්ජ බය දෙක ඉස්සරහින් තියාගෙන සංසාර බය කියන්න පුළුවන්. පවට බය සහ පවට ලැජ්ජා මිත්‍ර moral shame and moral fear. ඔය healthy shame and healthy fear කියලා ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා. ඉතින් මේක තමයි අපි සාමාන්‍යයෙන් ඔය අභිධර්ම වගේ කියලා දෙනකොට වෙන් කරලා කියලා දෙනකොට ඔයගෙන දර්ශන වලින් තමයි කියලා දෙන්නේ. දේරුවන් සර්ණයි හාමුදුරනේ සීලය සහ සතිය අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වන ධර්මතා හැටියටයි තේරුම් ගත්තේ. සීලය බොහෝ විට බොහෝ විට මාතින් දැන් රැකුණත් ඒ සීලය බිඳ වැටීමට අවශ්‍ය වාතාවරණයක් සකස් වුණත් අද රකින්න සීලය ඒ ලෙසම රැකේ විදයි විශ්වාසයක් නැහැ. උදාහරණ වශයෙන් ඝන අඳුරේ මා තනිව ඇවිදිද්දී මාත් ළඟ ලොකු කොල්ලෙකුත් ඇත්නම් එවිට පිස්සු බල්ලෙක් මා වෙත කඩා පැන්නොත් මායේ සතාට පහර දීම නිසා සත්ව ඝාතනයක් නොකර ඇද්දීදයි සැකයි. මා ආදරය කරන දුවට කරදරයක් කරන්නට කෙනෙකු උත්සාහ කරනවා නම් ඈතින් දැක්කොත් උඩ පොල්ලකින් නොගහ නොගසා ඉඳීවිද. ස්වාමින් වහන්සේ සීලය රැකිය යුත්තේ පිරිසිදු සියලු අදාළ අවශ්‍ය වාතාවරණ සාධක තිබියදීත් නේද? ඔයතර මේකට කියනවා ප්‍රතිરૂපදේශ වාසය කියලා. ප්‍රතිરૂපදේශක නොවුනනම් අපිට දඩේමින් විතර ජීවත් වෙන්න වෙන්නේ. කුෂ්කාර්මිකවගේ ජොබ් එකක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතුවත් අපි උතුරු කුරු දිවේනි හරි දකුණු කුරු දිවේ හිටියනම් අපිට සීල් මත්යයි වලහයි මිසක කන්න දෙයක් නැහැ. ඒ තැනට ගියාට පස්සේ අපි ওই සිල් ලකින්න ගියොත් එහෙම අපිට ඒ පරිසරේ ඉන්න බෑ. ඒ නිසා මේ නිරක්ෂය උපදිනවා කියලා කියන්නේ ප්‍රතිરૂපදේශ වාසය. ප්‍රතිરૂපදේශ වාසය නැතුව අපිට සීල් ව්‍යාපාර සීල සමාධි හද සීල සමාජ හදන්න බෑ. ලැබුණට පස්සේ රකින්න නැතුව ඉන්න පුළුවන්. සීල් ලකින්න පුළුවන්කම තියෙදි නොරක ඉන්න පුළුවන්. මේක වෙනම කතාවක්. ඒ නිසා සීලය කියලා කියන්නේ 100%ක්ම මේ අපි මේ මෙහිදී ගත්ත බ්‍රිස්බේන් වල දිනුවේ මේ මේ මේ සින්නියොලදී ගත්තේ ඒ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සංසාරට සම්බන්ධ වෙන දෙයක් මා විශ්ින් කරන ලද්දක්ද පිටාය කරන දෙයක්ද දෙකවල සම්බන්ධයක්ද දෙකේ පරිබාහිර දෙකක්ද කියලා අපිට කියන සීලය තනිකර මට විතරක් කළ හැක්කක්ද නැත්නම් පරිසරය විතරක්ම තියෙන එකක්ද දෙකේ සමவாயක්ද දෙකෙන් තොරද කියලා කියන්න බෑ මුද්ද සීලවතට උදාදී උත්තරෙන්න අන්සලට තමන් ඥානදාන පරිසරය හදන්න පුළුවන් ඒ ভাইබ්‍රේෂන් එක හදා ගන්න පුළුවන් දුස්සීලයට සිල්ලන්ත පිරිසක් ඇතුළත හිටියා සිල්ලකින් හිතෙන්නේ නැහැ ඒක නිසා සීලය ඉහළට යන්න යන්න යන්න යන්න Tamanට පරිසරයට බලපෑම් කිරීම වැඩි වෙනවා. පරිසරයට කරන හොඳ බලපෑම good vibrations වැඩි වෙනවා. සීලේ දුර්වල නම් යාට පරිසරයෙන් එන බලපෑම් බරපතල වැඩි. ඒ නිසා අපිට මේක ඔක්කොටම ගැලපෙන එක වචනයක් කියන්න බෑ. නමුත් මෙහෙම කියන්න පුළුවන්. සතියෙන් තොර සීලේ සීලබ්බත පරාමාසය කියයි. සතිය වර්ධනය පිණිස හේතු නොවන යම් සීලයක් අපි රකින්න. නැත්නම් සීල ලකලා සතිය වඩන්නේ නැත්නම් ඒ gediya පිටින්ම වැටෙන්නේ ඊළඟට පරාමාශයකට කියලා මං වගේ කෙනෙක් කියනවා මට වැරදින්නක් තියෙන ඒ උනට මං දහසට බග වෙනවා. සතිය තියෙනවා නම් සීලේ සඳහා වෙන්න ඕනේ. සීලේ තියෙනවා නම් සතිය සඳහා වෙන්න ඕනේ. මේ දෙක පැත්තේ සීලය සහ ප්‍රඥාව අතර සම්බන්ධතාවයට මග පෙරමග සලකුණක් වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් පංචස්කන්ධය පිළිබඳ සාකච්ඡාවන්හිදී රූපය හැර අනෙකුත් අනෙකුත් ස්කන්ධ හතරම විඥානය ඇතුළුව නාමයේ වශයෙන්ුයි පැහැදිලි කෙරෙන්නේ. ඒ වගේම සංඥා චේතනා පස්ස මනස්කාර නාම වශයෙන් හඳුන්වන තැන්ද දකිනවා. ස්වාමීනි ඇත්තටම විඥානය නාම විශේෂයට අයත් වූවක්ද ඉන් පරිබාහිර වූවක්ද මේක ඇත්තටම අභිධර්මකාරක ඉන්නකොට අපිට ලේසි සාකච්ඡා කරන්න මගෙත් තියුණ අදහසක් තමයි නාම රූප කියනකොට රූප කියන්නේ රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වේදනා සංඥා සංකාර විඥාන නාම. පස්සේ කටුකුරුන්දි ස්වාමීන්ට සාකච්ඡා කරමින් ඉඳි කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ මතක් කරා මේ පසපංචමක ධර්ම තමයි නාම කියන්නේ කියලා. පසපංචක ධර්ම දෙවිදිහකට ඉදිරිපත් කරනවා. පස වේදනා සංඥා චේතනා මනසිකාර කියනවා. වේදනා සංඥා චේතනා පස මනසිකාර කියලාත් කියනවා. එතකොට මදුබින්නික සූත්‍රය කියලා තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. සම්මාදිට්ඨි සූත්‍රයේ තියලා තියෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඉතින් මේකෙන් අභිධර්මයේ අරගෙන තියෙන්නේ අස්ස ඉස්සරහින් තියගෙන අස පතර දාන්න එපායි. පස්ස ඉස්සර ගත්තේ ඉතින් ආනන්ද හඳුර කියනවා මේ පස්ස ඉස්සරහට දාන්න කියලා තමයි මේගොල්ලෝ අනාගරණ තියෙන්නේ කියලා. මේක බොරු නෙමෙයි. ඒක අදපින්ටික සූත්‍රය එහෙම තමයි තියෙන්නේ. ඒකට සම්මාදිට්ඨි සූත්‍රයේදී සර්වචාරිපත සංසය හරියටම නාම ධර්ම කියන එක විස්තර කරනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසික. ඒකට විඥානයක් නැහැ. විඥානේ නාම ධර්මයකට වැටෙන්නේ නැහැ. විඥානේ අරූපී ධර්මයක්. නාම රූප කියනට අහුවෙන්නේ නැහැ. මේකට අභිධර්මයේ දෙන අභිධර්ම කියන්න හොඳ නැහැ. ඒක මේ දර්ශන විද්‍යාවෙන් කියන්නේ නාම ධර්ම ඇති කිරීමේ මූලාශ්‍රය විඥානේ වුණාට එයා විසින් ඇති කරන නාම ධර්ම වල විඥානීය නියෝජනය වෙන්නේ නැහැ. يعني අම්මයි තාත්තා තමයි දරුවෝ ඇති කරන්නේ. දරුවෝ මේ ටිකයි කියනකොට ඒ දෙන්නට අම්මා තාත්තා වැටෙන්නේ නැහැ. ඉතින් අම්මා වැටෙන්නේ නැහැ. ඒ නිසා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියලා කියන්නේ විඥානයේ විසින් ඇති කරන මේවට අපි කියන චෛතසික ධර්ම. ඒකට හට ගන්නවා. ඒකම ආරම්භයේ තියෙනවා. ඒකට නිරුද්ධ වෙනවා. අනිත් මොකද හතරක් තියෙනවා. ඒ දෙකටම සමානයි. නමුත් මේ සූත්‍ර පිටකයේ තියෙන ක්‍රමයට රූපස්කන්ධය ඇතුළත විඥානේ නැහැ. ඒක කියනවා ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට ඇහැ බලන්න බෑ. ඒ නිසා විඥානයේ විසින් ඇති කරන ලෝකයේ තුල විඥානි නැහැ. හැබැයි විඥානේ තියෙනා වගේ පෙන්නනවා. එනිසා උඟ දිනේ කියනවා තියෙනවා. ඒක මේක ඒ නිසා අපිට අපිට මේ තර්කයේ සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් වුණාට සාක්ෂාත් කරලා බලන්න ඕනේ. මොකද්ද තමයි නාම කියන එකෙන් තේරුම් ගන්න කියලා. ඔය මේ පටිච්චසමුප්පාය දේශනා අහනකොට තමයි අටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ බොහෝ දෙනා හිතනවා විඥානේ නාමස්කන්ධයට වැටෙනවා කියලා. නමුත් සාරිපුත්තු සාංශය දෙන අර්ථකථන එහෙම එකක් නැහැ. ඒ නිසා මේක විවෘතව තියාගෙන භවනා කරනකොට හෝ තමන් කරන පසුබිමට සාපේක්ෂව මොකක්ද අර්ථකථන කියලා තේරුම් ගන්න මිසක් සියලු දෙයකටම ගැලපෙන එක අර්ථකථනයක් දෙන්න ගියොත් අපි මේ අනවශ්‍ය විදිහට මේ විශාල දෙයක් කුංචි බෑග් එකකට දාන්න හදනවා වගේ වෙනවා. විඥානයේ ප්‍රයිමෝඩියල් පොසිෂන් එක. විඥානේ කෙලෙසෙන්ට ඉස්සලා ඒකේ මූලික අවස්ථාව. මිනිස්සෙක් හැදෙන ඉස්සලා කලලේ තියෙනවනේ. කලලේ අරුපදී පේශි වශයෙන් කියලානේ මිනිස්සෙක් හැදෙන්නේ. ඉතින් ඒක සලායතනට හැදෙන්න ඉස්සලා අවස්ථාවක් තියෙනවනේ. ඒ වෙලාවේදී විඥානයේ තියෙනවද නැද්ද කියලා අපි ධර්ම කටයුතු උත්තර දෙන්න බෑ. ඒකට විඥානය මේ ජීවිතයට ඇතුල් වෙන්නේ සංසේචිත යුක්තානුවටද එහෙම නැත්නම් සලායතන බවට පත්වෙච්චි කලලටද කියන එක අද අභිධර්ම කට්ටිය අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ පිළිසිඳ ගැනීමත් එක්කමද සතා බිහි වෙන්නේ. නැත්නම් පිළිසිඳන දවස් 30ක් විතර පස්සේ ඉඳුරම් වෙනකොට නැත්නම් බබා අම්මගෙන් එළියට එන දවසේද බිහි වෙන්නේ කියන එක විවෘතයි. උපසම්පදා භික්ෂුවකට අවුරුදු 21ක් පෙරලා තියෙන්න ඕනේ. උපසම්පදා වෙන්නේ. නමුත් 20ක පිරෙන්නේ බඩේ මාස 9ත් එක වුණාට කමක් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. රබ්බ වීසදී. මෝ ඉපදිලා තියෙන්නේ අම්මගෙන් ඉපදෙන්නේ ඉස්සල්ලා මාස 9කට ඉස්සල්ලා. මේ මාස 9 වුණාට යුත් අනුව නෙමෙයි. එතකොට මේ විඥානය විල පදනම් වෙන්නේ කොතනදද කියන එක හරියට උත්සාහ කරනවා මේ අභිධර්මයන්ව රිසර්ච් හදලා නෙමෙයි. මේක මේක පාවෙන තනක්. ඉතින් ඒක නිසා ඒ විඥානය පටන් ගන්න වෙලාවේ විස්තර වශයෙන් විවිධාංගීකරණේ වෙලා නැහැ. පටන් ගන්න මුල් බහැලා විස්තරණය වෙනවා. පටන් ගන්න මූලිකම අවස්ථාව ප්‍රාග් අවධිය unmanifested විඥානය කියලා කියනවා. තාම floating moment එකේ තියෙන ඒක නිකන් volatile. තාම consolidate වෙලා නැහැ. තාම solidify වෙලා නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඒකට ඒ විඥානයේ සියලු potential එක තියෙනවා. නමුත් යමක් වඩටපත් වෙලා නැහැ. එමෙතන මෙයා නිදර්ශනය කරන්නේ නැහැ මොනවාක්වත්. හැකියාව තියෙනවා. බලාගෙන හිටියට ඉන්ද්‍රිය බද්ධ නැහැ. ඒක ඒක තමයි අපිට දැනට විස්තර කරන්න පුළුවන් විඥානයක් තියෙනවා. ඒ විඥානය විස්තර වෙලා නැහැ. බලනවද අහනවද ගඳ ඉදරන් සම්බන්ධ වෙලා නැහැ. ඒ නෑ කියන්න බැරි අත්දැකීමක් තියෙනවා. ඉතින් අපි ඒක පදනම් කරගන්න ඕනේ විඥානයේ මෙහෙම සමතුලිතතාවයක් තියෙනවා. තාම කලයතන බවටපත් වෙලා නැහැ. ඉන්ද්‍රිය බද්ධ වෙලා නැහැ. විඥානයක් තියෙනවා. ඒක අර ඉන්ද්‍රිය බද්ධ විඥානයේ තරම් කෙලසිලා නැහැ. ප්‍රභාගේ තමයි අංගපතංග හැදිලා නැහැ. අන්න ඒක ප්‍රතිපදාවෙන් ළඟා කරගන්න එක. එතින් යනකොට මමයා කර වෙලා. මමයා නැත්තේ නෑ. මමයා අන්තභාග වෙලා කොට උට අතපයි ගහරින්න බෑ. ඉතින් හුඟ දෙනෙක් ඒකට බයයි. අය වෙච්ච ගමන් තව ඉදිරියට යන්න බෑ. අපි දැන් මමයා නැති කරන යන්නේ. මමයාට බැඳිච්ච එක නම් මෙතෙන් යනකොට කියනවා අයියෝ මෙතෙක් කල් මයිත් එක හිටපු එකම යාළුවගේ අතපයි ගැටුණා. කර වුණා කියලා. නමුත් බුදුචානන් කියනවා අපි මම නැති කරන පැත්තට හිත හදාගෙන යන කෙනෙක් නම් පේනවා මෙන්න ප්‍රතිපදාව නිසා මෙයා පණ තියෙනවා අනුපුප්පගෙන නැහැ. අඩු අකුලගෙන. ඒකදී බුදුසසුන කියනවා කොම්බෝ අංගාන් ඡකේ කලාපේ සමාදහම් බික්ක මනෝවිතක්කේ. මේ මනෝවිතක්කේ යොද යොදා විස්තර හොයන්න යන්න එපා. ගිය ගමන් අහුවෙනවා. ඕක ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ ඇතුලට අරගෙන හිටපන්. මේකේ භාවනා දියුණුවක්. නික්ලේශී අවස්ථාව. ඔය හුරු වුණාට පස්සේ තමයි ඕකෙන් ගැඹුරට යන්න පුළුවන්. මේක ෆැමිලියරයිස් වෙන්න ඕන. ඒක භාවනා ජීවිතේ මං කියන්නේ කෙල්ලෙක් ලොකු වෙනවයි කියලා එකක් තියෙන්නේ. වැඩිවියපත් වෙනවා. භාවනා ජීවිතේ වැඩිවියපත් වෙන්නේ අපි සියලු අංගපසක නතර කරලා. විඥානයක් තියෙනවා. ඉන්ද්‍රිය බද්ධ නැහැ. මේක කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියන තුන මේ ලෝකෙන් සමු අරගෙන කක්ෂයෙන් එළියට ගිහිල්ලා ලෝකෙ දිහා බලනවා. ඒ ලෝකෙම තමයි. ඒ ඒ ඒ කෘත්‍යයමයි. කක්ෂයෙන් ඈතට ගිහිල්ලා බලන ඉන්නවා. මොකද කියන්නේ? ආ ඒ නා ඉන අනා ගන්න හදන්නේ ඔය. මොකද මොකද කියන්නේ? අයිතනේ මමයි වරද්දාගත්තේ කියලා. ඒ කියන්නේ මනුස්ස බව, දේව බව, මනුස්ස භවයේදී ආයතන හැදෙන්න අපිට සංකර්ම භාවයක සෑහෙන දහරාව වැඩ කරනවා. ඒතර දේව භවයකට ගියොත් එකපාර හතක්. ඒ කියන්නේ උපදිනවත් එක්කම. සංගේ උපාද සංගයේදීම චිත්තජ රූපවලින් ඒ අරූපපාත. ඒ කියන්නේ භවයේ හැටියට. ඒතර මේ ජීවිතේ විඳලා බැලුවත් හොඳට මේ බෝසත්ත්වනාංශේ වගේ කී උපදිනකොට එයාට තියෙන සාමාන්‍ය මනුස්ස ස්වභාවයක් නෙමෙයි නේ ගොඩාක් වුණුක. එතකොට අපිට මේ මූල ධර්මයේ මේ න්‍යායයකට දාන්න බෑ. ඒක හිතේ වෙනසක් එක්ක. ඒ කියන්නේ ඊට කලින් කරන ලද ඉතියේ මේ රිෆයින් වෙලා තියෙනවා නම් ඊගාව මුල අල්ලන හැටි ලැබෙනකොටම කොච්චරක් කියන්නේ මේ ඒකට කියන්නේ පැකේජ් එකත් එක්ක කොච්චර හම්බ වෙනවද පැකේජ් එකට කොච්චර දෙනවද ඒක වීකෙන්ඩ් පැකේජ් එකක් හම්බ වෙන්නේ අපිට ඉන්නේ ගිහිල්ලා හම්බ කරන්න ඕනේ ධර්මයේ ගැඹුරු ස්ථාන හතරේ ඒ කියන්නේ එතන ඒක ඒක තමයි ඔය නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියලා ඕක තේරුම් ගත්තොත් එයාට මේ පුතග්ජන භූමියේ ඉන්න බෑයි කියනවා. පුතග්ජන භූමිය ඉක්මවාගෙන උසස් බවට පත් කළ සම අවබෝධය ඉන්නේ ඊට මෙහා තියෙන අවබෝධය පොතේ දැනුම විතරයි. ස්වාමීනි සෑම සතෙකුම උපදින්නේ ද්වේෂයේ සිතේ ඇතිවද නැත්නම් ප්‍රභාෂර වූ සිතක් ඇතිවද? අන්න පළවෙනි ඉස්ලාම පටන් ගන්නෙ කොහොමද? ස්වාමීනි සෑම සත්වයකම ඉපදෙන්නේ ද්වේෂය සිතේ ඇතුවද නැත්නම් ප්‍රභාෂර වූ සිතක් ඇතුවද? නෑ ඒකෙච්ච අපිට අර මේ කියන එක තමයි ඔය කියන්න හදන්නේ. අපි මනුස්ස ලෝකයේ අපායේ මේ මනුස්ස ලෝකේ නැතුව අපායේ තිරසමාත්ම ඔක්කොම ඉඳන් තනිකර ද්වේෂය තමයි. මනුස්ස ලෝකෙදී මේක සමබර වීමක් වෙනවා. ඒකට දිව්‍ය ලෝකවලට යනකොට ද්වේෂපදනම අඩුයි. ඒකේ තියෙන්නේ අරූපී ස්වභාවයට කිට්ටු කරලා තියෙනවා. ඒක නිසා ප්‍රභාස්වර බවට සම්බන්ධයි ඉහළ ඉහළ යන්න යන්න. පල්ලයට පල්ලයට යන්න යන්න ප්‍රභාස්වර බව නැහැ. ඒක නිසා ඒ Taman ගිල ප්ලග් වෙන තැන කොතෙන්ද ප්ලග් වෙන්නේ කියන තැනේ හැටියට ඒ රූප සහ නාම ධර්ම අතර තියෙන සම්බන්ධය සහ රාග ద్వේෂ අතර තියෙන සම්බන්ධතාවය වෙනසක් තියෙනවා. ඒක අපිට එක තැනක ඉඳගෙන සියල්ල අවබෝධ කරන්න බෑ. නමුත් සරුවචනහන්සේට සියල්ල අවබෝධ කරලා හැම එකම අවබෝධ කරන්න පුළුවන්. ඒක අපිට ගෝචර වෙන විශයක් නෙමෙයි කියලා තමයි කියන්නේ. මම තාක්ෂණික මේ කතාවක් ලක්කෙනා අහන්න අපි හැමදෙනාටම මයික් එක ඕන් වෙලා නැහැ. මයික් එක ඕන් වෙලා නැහැ. අපි හැමදෙනාටම ආනාපානා සතිය ගැළපෙනවද? එහෙමනම් ඇයි කර්මස්ථාන 40ක් බුදුන් වහන්සේ දේශනා කළේ එක එක්කෙනාට විවිධ කර්මස්ථාන තිබිය යුතු නේද? අපි හැමෝටම මේ ආනාපානය ගැළපෙන්නේ නැහැ. නැත්ද? කාටරි කිව්වද ආනාපානය කරන්නම කියලා කවුරු හරි කියලා තියෙනවද? ඇයි මේ ප්‍රශ්නේ ආන්නේ? කාටද කියලා තියෙනවද මේ වැඩමුළුවට එන්න ඔක්කොම ආනාපානේම කළ යුතුයි කියලා මට පේනවා අන්න එහෙම ගැප් ගත්ත අදහසකින් මේ ප්‍රශ්න වෙන්න කියන්නේ කාටද එහෙම කවුරක් කියලා නැහැ වාඩි වෙලා මොනවද පේන්නේ ඒක බලන්න කියලා තියෙනවා ඒක ඇහෙන්නේ ඔය කියන අදහස තියෙන කෙනාට ඒ වචනේ ඇහෙන්නේ නැහැ මට ආනාපාන නැත්තම් කොහොමද භාවනා කරන්නේ ඉතින් කවුද කිව්වේ ආනාපානත් එක නඩු කියන්න හරි දීප වෙනද ගන්න හරි කියලා නැහැ නැසමනස එක එක චරිත අනුව වෙන වෙන කමඨහන් විදි අනුගමනය කරන්න අවශ්‍යද මේ ආනාපානය අතහැරලා එහෙම කියන අදහසක්. ඒක වෙන්න පුළුවන්. ඒ නිසා තමන් වාඩිලා ඇත්තක වහන බනකොට පේන්නේ මොනවද කියලා කියන්නේ නැතුව. අර ලෙඩ රෝග ලක්ෂණ කියනකොට කොහොමද ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියන්නේ? ඒකයි කියන්නේ භාවනා කරලා කියන්න. මම මේ හරුවචනේ සා කියනවා නෙවෙයි. එච්චරයි තියෙන පොට්ට chance එක අපිට. ඒක කියන්නේ නැතුව මම ස්වාමීන් වහන්සේ ආනපානේ කරන්න කියලා පටන් ගන්න කියලා මෙන්න මේක ඉල්ල කාලා බලලා ඉල්ල ගියපන් කියලා ආනපාන තමයි දෙනව ඇත්තේ. දෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒකට ගුණාගුණ කියන්නේ તો කොහොම දීගාව බේත් පන්තිල යන්නේ. ඒක ඉතින් පොඩ්ඩක් ඉන්න වෙනවා. අයිති බුදුහාමුදුර එනකම්. හොඳ අපේ ශේත්‍රෙ නෙමෙයි. ඉඳලා පොඩ්ඩක් ලොක්ක හම්බුනා පස්සේ අහගන්න. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ස්පෙෂලිස්ට් ස්පෙෂලිස්ට් බෙහෙත් ප්‍රෙස්ක්‍රයිබ් uh, කරන්නේ ඒ ඒ රෝගය හඳුනාගත්තෙන් පස්සේ. පස්සේ. ඒවා prescription drugs. ආනාපාන බුද්ධාන්ත කියලා තියෙනවා. කෝකටත් ඇවිල්ලා ආනාපාන සූත්‍රය කියවන්න. ඒකෙදී සඳබෑගෙන යන මේ අවාමනේ මේ පස්සමාදන් වෙලා පසිවරජ පසලසක සඳේ හැන්දෑවේ බණ කියනකොට මේ හාමුදුරුවෝ 15කට ඉතුරු ගන්නවා. මේ හාමුදුරුවෝ 15ට 20කට 30කට 40ට කියලා ඔහොම කියනවා. වැඩිම ගාණ 40යි දාලා තියෙන්නේ. මේ මහා ලොකු කර්මස්ථානාචාර්ය රාජපුත්තු සාන්ති. මෙයා මෛත්‍රී භාවනා, මෙයා බුද්ධ අනුසතිය. එහෙම ඔක්කොම කරනවා. බුදුන්සේ පේනවා සියලු දෙනාම දිනු වෙනවා. දැන් වස් පවන්නේ කළොත් මේගොල්ලෝ ඇවිදින්න ගියොත් ට්‍රෙන්ඩ් එක කැඩෙනවා. එනිසා බුදුන්සේ කියනවා මම අද ප්‍රකාශ කරනවා මේ සැරේ වස් පවන්න පවන්නේ කරන්නේත් නැහැ, චාරිකාව යන්නේත් නැහැ. මොකද මේ හිත කැඩෙනවා. ඉන්න ඕන. කිව්වට පස්සේ ඔක්කොමලා තේරුම් ගන්න දැන් බුදුජානන්සේ ශ්‍රාවක පිරිස ආගේ කරන වෙලාවක්. ඊට පස්සේ කියලා තියෙනවා පලාතින ඔක්කොම සංඝයා එනවලු එතෙන්නේ මොකද මේ වටිනා ভাইබ්‍රේෂන් එකක් ඇවිල්ලා තියෙන්නේ. අන්න එවැනි පරිශදයක බුදුහාමුදුරු දෙන්නේ ආනාපාන සතිය විතරයි. ආනාපාන සතිය පටන් ගන්න සූත්‍රය තියෙන හැම භාවනා කරන කට්ටියම ඉන්නවා. මොකද ආනාපාන සතිය කිසි දෙයක් එක කන්ට්‍රඩික් කරන්නේ නැහැ. අනික හැම අරමුණකටම සමහර තත්ත්වවලට ගැලපෙන්නේ නැහැ. ආනාපානිය අල්ලන්න අමාරුයි. හැබැයි ඇල්ලතුරු වගේ විෂ විඥා කාටවක. ඉතින් ඒ නිසා හොඟ දෙනකොට ඕනේ මේ අයිස් සරුවක්. කසහයට දාපු අයිස් සරුවක් තුන නිකන් වතුර ඉගුවම හරියන්නේ නැහැ. කොහොමද නිකන් වතුර දුන්නට නඩු නැහැ. අයිස් සරුවක් දැම්මම පස්සේ ඩයබටික් කට්ටියට වෙන එකක් අනම්මන කචල්නේ. ඒ නිසා දෙනකොට දෙන්න නිකන් වතුර එකක්. අපිට වෙලා ගිල්ලා නේ තියෙන්නේ. එයා මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ පැයකමාරද? ඈ එකයිද දැන් පැය දෙකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන විනාඩි 15 30ක විතර බ්‍රේක් යන්නේ. ඊට පස්සේ අපි මේ 3:00මාරට සිටින් එකක්. අපි ඊයේ වගේ 3:45ට දාමු. මම අද ඊයේ වගේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් අද දෙන්නේ. 3:45 ඉඳලා 4:00මාර වෙනකන් සිටින් එක. 4:00මාර ඉඳලා 5:00මාර වෙනකන් වෝකින් එක. ඊට පස්සේ ඊයේ විදිහට මරතටාන යනවා. කෙසේනවත් මම ඊටාම සතුටු වෙනවා අපේ ධර්ම මොකද? බලන්න කියලා. බැනලා ඇති එහෙනම්. මේ කොහොම හරි සාකච්ඡා ඊටාම සාර්ථකයි කොහොම හොඳයි. කෙලියලා තියෙන ක්‍රමයක් ඊයේ තරම් විතර දුර්ලභකම් නැත්තේ නෑ. අනිතික මේ සංඝයා වහන්සලා කියපනාවක් වැඩිමත් මම ඊටාම අගය කරනවා. මොකද පිරිස මේ සභා පිරිච්ච ගතියක් තියෙනවා. ඒ නිසා අපි මේ ධර්ම සාකච්ඡාව හරියට මැදට බුදුන් වටම්ම ගන්නවා වගේ වැඩක්. හැම කෙනාම මුළු හදින් ඒකට සම්බන්ධ වෙනවා නම් අද ਸਰවඥාන්සේ වැඩ ඉන්නා වගේ ඒ නිසා අපිට ශක්ති ප්‍රමාණයෙන් අපි අපි ධර්ම සාකච්ඡාව කරමු මින් පිටත වෙනවල් වල වචනයක් කතා කරන්න එපා. ඒ දෙකම එකයි. මෙතන කතා නොකර පිට කතා කරනවා කියලා කියන්නේ ඒක මේ බොහොම නරක වැඩක්. මෙතෙන්දි කතා කළ යුතුම නෑ පුළුවන් තරම් සම්බන්ධ වෙන්න. මේක මම හිතනවා අපි non residential උනත් විචිතකේ සාර්ථකත්වයේ මනින හොඳම ක්‍රයිටීරියන් එකක් වෙයි. හොඳම උපමානයක් වෙයි. ඒ නිසා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම අපි තාමත්ම තෙරුවන්ගේ සරණ පිහිට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සුවපත් චිත්ත සුවපත්